දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉංග්‍රීසි ප්‍රශ්න වලින් පටන් අරගනිමු නැත්නම් ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු ඉඩ තියෙන විදිහට බලමු සභාවෙන් පැනනගින ප්‍රශ්න වලට ඉඩ දෙන්න Venerable says, Dhamma friends, Um, we have received uh, 10 items uh, for discussion today one announcement, two observations, and seven questions, all of which are related to meditation practice. I seek your permission to present it to the audience. Uh, the first announcement from Amarnath some yogis expressed their interest in listening to the talks completed so far. We have been informed that the talks are now available in Nisaranavanya and Damsara websites with Metta. The first comment uh, was Venerable Bante, the question and answer sessions are the most valuable part of this retreat, and I take a lot of value from them. I have noted each question and answer session for last three days went over 100 minutes. However, your voice was heard for less than 30 minutes each day, within brackets to my estimate. The obvious reason was the length and the details included in some questions. You promptly reminded such yogis about it when answering. However, there is no change to date. As we have just four more question and answer sessions left for 2018, it is important to balance between questions and answers. We all can make an effort to prepare our questions precisely, relevant to the practice, and avoid too much detail. That way, we can best use Bante's precious time in Brisbane. Wish you attend Nirvana during this very life for your great service. Uh, something similar appeared in uh, Sydney and there I ask uh, Vijay, mm, his name was, uh, at another part I can't remember, Alankarage. And he asked him to read every question and select it and do the necessary thing before uh, presenting to the session so that there may be some editing something like that. So individuals may not be happy, but sometimes unwanted repetitions are there. But uh, Vijay Lankarge was, is the person who is conducting the Saturday uh, discussion between we and Melbourne. And he is presenting in a way that unwanted things he cut off and present what is necessary. But it may be not fair by the person who is writing, but there is no other way to answer it. So either we have to give the responsibility for these two facilitators or someone has to go through before it. Then they can select what are the things to be edited and if there are any repetitions, uh, just not to present it. So if someone can do, uh, it will be helpful. I, no one can come into my mind directly. who is the person who can trustworthy and credible for the individual writer? Anyone who wish to bear that, shoulder that responsibility? Can you do take? Just come before, read it and see what is the unwanted lengthy area and then either reject it or edit it or otherwise we will go we will proceed the same way the second observation dear venerable bante I lead a life of dana, seal, and bhavana and compassionate towards all beings. During Pindapata, my emotions are strong. When receiving dana non-stop, my uh, tears are rolling down. Giving dana and receiving it made me feel different. I feel it I feel it is compassion also, doubt a little ego comes to the fore. Your advice is much appreciated. May the blessings of no- a noble triple gem be upon you always. The, uh, Prince Siddhartha first time went for as a prince or nominated king, renounced and went on Pindapatha. When the things are happening from different houses, different places, by looking at the ball, he felt so much of ideas and emotions. So before eating, he contemplated when at, in the prince, in the palace, he get everything well balanced, one single meal by a steward. And now different. Likewise here, when you are giving, you feel like a boss. When you are receiving, you feel like a beggar. So we must have both. My life, more than half, is like a beggar. But even in beforehand, I was not a giver. never. I'm a kind of a person, never happy to give anything. So whole life I can say, I the beggar as the receiver. So this is the way it is happening. So food or any item you can use. So daily do a random act of kindness give something to someone unexpected, randomly, and then you can feel how much you can entertain by just giving or just helping, just sharing with others. It's enormous. And sometimes, occasionally, you also may receive something, not from the expected person, expected amount, expected time. Uh, things happen. So then we feel we are in the same family like. So we have to these are also part and parcel of our spiritual life. First uh, question. Venerable Bante, with sitting meditation, the breath gets subtle, and I find myself in a state of awareness of the sounds, some thoughts, and no breath. Yesterday, a lot of unrelated past strong thoughts came which were painful, gave regret, remorse, guilt, and sadness within brackets, when I sat for meditation. I found myself getting hooked, and at the time it was difficult to get to breath. I went to the touch points of the body and focused on them. When I left the painful thoughts, when I left, the painful thoughts came. Please advise me with metta. So the thought may affect you or inflict you when you recognize this as me, mine and myself. Or otherwise, if you consider thoughts as just passing clouds, the clouds never smear the sky. Sky is completely different. Clouds are completely different. Likewise, the thoughts are passing. So we, or oh, undeveloped mind, recognize with these thoughts and according to that color, colored, and then you suffer. Otherwise, thoughts are, thoughts are passing without leaving a trace. So therefore, look at it from a distance not in a very immediate way, then you will learn the art. Thoughts are not coming to inflict you. You are the one inflicting by handle them intimately. So just to get kind of a distance with the pain as well as thoughts. Second question. Mid-retreat report. Dear Venerable Bante, Dhamma friends, I wish to report my progress in meditation. I started about three months regular meditation before the retreat. I was m- more easily getting agitated then. The first two days were was first two days here wasn't much better. I felt tired, sore and sleepy, confused during meditation as well. I started suspicious on what I could achieve. With continued meditation, particularly the clarification from Bhante during question and answer sessions, helped a lot. On the 18th, I was able to overcome intensive pain and sat through 90 minutes. When I walked out of the meditation hall, there were more and blowers running in the garden. I wasn't bothered. Within brackets, I used to hate the sound. As I entered the fifth day, no sound or noise seemed to have the power to distract me. My mind has been calm all the time. I am very grateful for the Venerable Bante, the organizers, and everyone here contributing. The playing of meditation instruction is timely. Now I have much clearer idea on what I should do. I feel confident and gaining confidence. Thank you very much. So we must thank all the people make noises also. Without that you can't progress. It is not enough. There should have so much of sounds and so much of distractions. Then the results are much, much dramatic. Third question. Venerable. I have a strong rational mind and gets in the, that gets in the way when I sit or walk. It won't let me stay at primary object. Please tell me what to do. Teruvan Saranai. So by endeavorance, by this effort only you know your mind is rational. So it's a kind of self-study. The opposite of that rational mind is the aesthetic mind, the system approach. So uh, be aware or observe in such a way to reconfirm your mind state. Am I really, really, really rationally uh, mind or am I rushing to a decision? Occasionally I become aesthetic and ready to accept totality. So occasionally I am uh, rational. So likewise, the reconfirm it. When you are reconfirming, your attitudes or the rationality will be changed. Because you are not looking this as a bad thing. Now you are going to use this as an evidence to reconfirm your early suggestion. So therefore, Go prepared with this rational mind. Fourth question. Most Venerable Bhante, this question is in relation to the last night's Dhamma talk and also about my meditation practice. You described the process where a yogi enters the fourth jhana using anapanasati as the primary object. Unknowingly, I have been experiencing the same process for over four years now which I only realized after listening to the Dhamma talk. The gross breath gets subtler and subtler, and within a few minutes of most sitting meditation sessions, I begin to experience the fine breath starting, getting more tangible, and then cease, with the out breath following the same process. After a few cycles of this, the breath disappears altogether. This experience is like a swing or a pendulum before the breath totally disappear, when the breath within quotes uh, breath cycles are happening, I experience a very tranquil and peaceful state of mind. Then the mind enters a vast space, sometimes dark or sometimes very bright. I have named this as the within quotes luminous mind. I can remain in this state for long periods. Occasionally, without any volition, Few breath cycles reappear, only to cease again. This state is not as peaceful as the former state where within quotes breath cycles happen. After some time, I come out from the vast space without any interference on my part. Then I begin to see the breath or something similar breaking into thousands and millions of pieces dancing around mainly on my upper lip. Sometimes it is not only the breath, but small snippets of thoughts, perceptions arise and cease at a tremendous speed. It is a similar experience to that I related to you earlier in the retreat, where it happened while doing the early morning mindful walking three days ago, only the latter experience was more vivid and tangible. I have two questions. Number one, you mentioned that once the cessation of rupa has been experienced, one need to work on the rest of the Panchupadana Skanda. Have I arrived at that stage? Second question. As I have no desire to Vashikaran the fourth jhana, what should I do now to progress? I greatly appreciate the most profound Dhamma you expound. May you be protected by the power of the Triple Gem to each and every human born are with this all potential. No one knows unless otherwise you explore and someone come and interpret, someone come, come and uh, directed you, then only you comes to know your potential, your possibility. Otherwise you are utterly underestimated. That's a natural feature of the Putujana, that means the commoner, is always underestimated. So Buddha has to come and tell, so just go into one point and see, and there's no limit. Endless the potential and the possibility. It is not the magic of the Buddha, but you, your bad underestimation. Be here and now, it's ever expanding. There are a number of strands. Rupa, Vedana, Sanya, Sankara is one way. පාඨවියාපෝ වායෝ ආකාශ විඥාන yet another way internal and external organs eye visual objects ear sounds it's a different way it can be explained many many ways each and every way also very interesting so therefore once you be prepared from with boundary to the no with, without boundary you are opening and uh, in a sense you are opening to the uh, the knowledge and you are about to lose your ego. Slowly, slowly is losing. So it's an adventurous thing. You can do trial and error. You can test it. Whatever the event happens. So this awakening, opening is just a catalytic thing. So when someone open, its catalytic effect is contagious. It's spreading. One way is talking. One is association. And for both, you must have your own preparedness. When it's going to happen, no one can tell. So therefore, it's a beautiful phenomena to understand who am I. Please continue. Fifth question. Venerable Sir, sitting meditation. Within a few minutes after sitting, I can mindfully observe in-breath and out-breath. Breath disappears and on, on this sitting, I was able to watch emptiness without sitting, getting anxious. However, after a minute or so, breath came back and back to emptiness in a similar time. This happened many times over about 45 minutes, and a few times I was getting, getting half asleep, but my mind was aware. I was not sleeping. What should I do? walking meditation, able to walk 5 to 10 minutes mindfully. So, knowing that the sleepiness comes at chin, you have to be vigilant, you have to be diligent, you have to be very full of life. Then only you can make use the opportunity. Otherwise, when the opportunity about to reveal, uh, your mind will escape. That is the trick of the mind. So don't let that happen when such a thing happen, when unexpected thing happen, when unknown thing happen, when less no boundary thing happen, be fully alert and that is your contribution or your facilitating, way of facilitating and uh, that you must go prepared for that. Sixth question. Teruan Saranai. Dear Venerable Sir, my main meditation object is focusing on the breath. I can observe it until it fades away. Then I get into a relaxed mode. I can stay at this stage watching the thoughts and feelings pass by. However, at times when the body is in total balance, it experiences an energy. I am a person who regularly exercise as I feel I need to release the energy. When on retreats, I feel the energy is trapped and body wants to relax it. And when it doesn't get a chance to relax, the energy comes in a form of a sexual feeling. Although there are no specific object to get the get there, it comes from the body itself. At times it gets strong and would not listen to going back to breath. It happens before on a retreat when this feeling was suppressed by the breath during the daytime. However, it woke me up and thought bothered me in the middle of the night. On occasions as such, I satisfy myself without the need for any other human being, and then go back to breath again. Please correct if I have if I have anything or oh, advice is much appreci- appreciated with metta. For this kind of energy based story, the basic thing is you are controlling your food. If you are taking high protein and sugar, the, for the untrained mind, that makes so much of turmoils. So depend on uh, fibrous things or low protein things, normal vegetables, then that will reduce it. The other thing is you can do walking or other physical exercises uh, so that uh, you can gain the natural balance of the energy. But this story, uh, it is not wise to explain only by this energy. There are a lot of other things also. So therefore, under the uh, residential retreat atmosphere, your balance of the food is directly related. <coughs> One day when we were in Melbourne, just uh, Bante I can't remember. He's very happy with children. He's organizing children program. And he used to <clears throat> get children and give some food, give some drinks and teaching uh, just like mindful games. And one grandma came and told, one day I will sponsor one day, I will prepare the food. And unlucky enough, Panti Mahindo, I think, he never looked at the food. And after eating, all the children were very naughty and jumping up and down. Then he, went. once he go and check, the grandma has put lot of sugar. Behavior was completely different. So therefore, the high protein things and the high sugar. So when they when it happens, the, your agitation is increasing. So control them. It is a kind of a another kind of a restraint. And the physical exercises. So this is the way you have to balance to help promote the uh, healthy growth of your mind. Last question. Most Venerable Bhante, with my sitting meditation, my primary object is my breath. Sometimes when I am observing my breath, I hear the sound of silence coming from my ears and head. When I hear it from the ear, it is an E noise. However, when it comes from my head, it is a R noise. I also feel bored sometimes when I am doing sitting meditation. Question 1. Is there a specific reason why I hear the two different sounds for the sound of silence? Question 2. Can you please give me some advice on how to improve my sitting meditation? When I do walking meditation, I sometimes get distracted by my surroundings. These distractions are birds chirping, the wind, and the sound of the air conditioner. When I observe this, I be aware of it and continue with my mindful walking. Yesterday, I felt a very unpleasant loneliness. I can't exactly describe this emotion, but when I remembered that from the Satipasala is understanding emotions, be aware of it. Once I become aware of it, I seem to take the loneliness away. It t- seems to take the loneliness away and become into sad and become into sadness. Then I eventually calmed down and the emotion went away. May the triple gem bless you. Just like the sound of silence, the loneliness can be named as aloneness. When you have the same situation recognized as aloneness, you are the winner. If you recognize this as a loneliness, you have to go to a psychiatrist the sound of silence also no any label. So you can see whether it's coming from the ear or no head. Uh, the sound of silence never take that kind of responsibility. So let it happen, whether it's making a special sound or not. But when you have become calm down, you see it is very difficult to label. They are natural phenomena. So therefore, whenever you recognize your emotion or sound of silence or lightness of your body or light perception if your body, then the story started. So if you can just wait without labeling, no storytelling, no proliferation of the mind, you can see they are not inflicting anything unless otherwise we put a label to them. We put a perception to them. So it is our addicted uh, notion, addicted nature. Before something appears, we put a label. Soon you put, in, put the label, story started. So just let the thing to, phenomena to perform, keep your labeling as possible, as long as possible, not to do it. Then you are completely and get a distance. So therefore this is a, uh, uh, this particular person is on the halfway, even in sitting if you can get the sound or sign, it's a good sign. And when you are walking, if you feel lonely, it's a good thing. If you know it is not lonely but it's a aloneness, still good. It's a better. So likewise, you, when the label changes, you changes, phenomena change, the matter change. So it's a matter of labeling, it's a matter of sanya, or it's a matter of perception. Don't get succumbed to it and don't let that carry you for a trip. Just see, just wait, without put a label. That concludes the session in English. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස අද දිනට කමඨහන් වාර්තා 26ක් ලැබිලා තියෙනවා. භාවනාව සම්බන්ධව 21යි ධර්මදේශනාව සම්බන්ධව 5ක් වේ. මේ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ගරු ස්වාමින් වහන්ස මා මූලික කමඨහන ලෙස ආනාපාන සතිය වඩන්නෙමි. මෙම වැඩසටහන තුල මාගේ සතිය වැඩි යති අයුරු මට වැටහි ගියේය. නීවරණවල බලපෑම අඩු තත්වයක පවතී. මේට දවස් දෙකකට පෙර භාවනාවේ සිටින විට මාගේ සිරුර ඊතා විශාල දෙයකින් තෙරපෙන ගතියක් මට දැනුනි. එම අවස්ථාව වන විට මාගේ හුස්ම රැල්ල තුනී වී එය නොපෙනී ඇති තත්වයක පසු නිමි. මා ඊතා හොඳ සතියකින් යුක්තව සිටි අතර සිරුර කෙරෙහි අවධානයෙන් පසු නිමි. මෙම තෙරපෙන ගතිය ඊතා විශාල දෙයකින් සිදුවන්නක් මෙන් දැනුණු අතර එය ඊතා විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. මෙම తත්වය මගේ පරිපාලනයෙන් වෙනස් කළ නොහැකි බවත් මුළු සිරුරම වෙලාගත් ගතියක් අද්දුටු වෙමි. මෙවැනිම දෙයක් මේට සමාන ලෙස තුන් වතාවක් පමණ පසුගිය අවුරුද්දේ අද්දුටු වෙමි. පළමුවරට එය සිදු වූ විට මා ඊතා බිය වූයෙමි. දෙවැනිවර සිදු වූ විට මා මාගේ අවධානය වෙනස් කොට භාවනාවෙන් ඉවත් වූයෙමි. තුන්වැනි අවස්ථාවේදී එය සිදු වූ විට මා නොබිය වේට මුහුණ දුන්නෙමි. මෙවර එය සිදුවන විට මා එය හොඳින් නිරීක්ෂණය කළෙමි. එහි චංචල ස්වરૂපයක් දැනුණු අතර මා විශාල දෙයකින් තෙරපෙන ගතියක් එහි තිබූ බව මට මතකය. මා එය හොඳින් නිරීක්ෂණය කළ විට එය ක්‍රමානුකූලව අඩු වී ගොස් ඊතා ප්‍රසන්න නිශ්චල අවස්ථාවකට හා ආලෝකමත් ගතියක් තුලට සිත පැමිණි ඇති බව අද්දුටුවෙමි. මේ සිදුවීම ඔබ වහන්සේ දේශනා කළ ගොජේ වැනි තත්වයක්ද මෙය හෝ මෙයට සමාන දෙයක් ඉදිරියට එන විට මා එයට මුහුණ දිය යුතු ආකාරය දැනුම් දෙන්නේ නම් ඉතා ස්තුතිවන්ත වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේකෙම ලියලා තියෙන අවස්ථා තුනක් එකින් එකට එකින් එකට දිනු වෙලා තියෙන හැටි ඒකත් හොඳ පාඩමක්. එහෙම නැත්නම් මේවා ධාතු මනසිකාර විදියට ගන්න පුළුවන්. නැත්නම් යෝජනාකාරී විදියට ගොජේ විදියට ගන්න පුළුවන්. ඒකට ඇවිල්ලා යන්න ඇරියොත් ඊට පස්සේ ආයෙන්නේ නැහැ. අතරමඟ නතර කෙරුවොත් අතරමඟ තද කෙරුවොත් නැවත නැවත එනවා. ඒ නිසා ඔය එන ඕන කෙනෙකුට එන්න ආරින්න. ඒ වෙලාවට හොඳට මතක තියාගන්න මට සද්ධාව තියෙනවද සතිය තියෙනවද සීලය තියෙනවද? මේක පැමිණීමේ සද්ධාව කැඩෙයිද සතිය කැඩෙයිද සීල කැඩෙයිද මොකක්වත් කැඩෙන්නේ එහෙනම් ඕන කෙනෙකුට ඇවිල්ලා ඕනේ නැටුමක් නටලා යන්න කියන්නේ. ඇයි බය වුණොත් අතන මගදී නතර කරනවා. එතකොට එයා අපහු වෙනවා. සම්පූර්ණ රංගනේ රංගන දුන්නොත් එතනින් ඉවරයි. ඒක නිසා මැරෙන්නේ ඉස්සලා තියෙන රංගන ටික තීරම නටන්න කියන්නේ. ඒතර අපිට එච්චර කරදරයක් නැහැ ඉස්සරහට ගමනේ. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනා අත්දැකීම් වල හේතුපාදක වූ දේ දැන ගැනීමට කැමැත්තෙමි. මා ආනාපාන සතිය කලක් තිස්සේ ප්‍රගුණ කරන්නෙමි. මේට මාස කීපයකට කලින් භාවනා වැඩමුළුවකදී ක්‍රමානුකූලව භාවනා කරද්දී එක අවස්ථාවකදී මට විදුලි ධාරාවකට ඊටාම සමාන දෙයක් මගේ හිසේ සිට දෙපා දක්වා විහිදී ගියේය. එම අවස්ථාව වන විට මා හොඳ සතියකින් හා හුස්ම ෂය වී හිස් අවකාශයක් අත්විඳමින් සිටියෙමි. මෙම සිදුවීමෙන් පසු මාගේ ගත අප්‍රාණිකව දවස පුරාම සිටියෙමි. වරහන් තුල තෝන්තු වූ ගතියකින් මෙම අත්දැකීම වෙනත් යෝගාවචරයෙකුගෙන් විමසූ විට එය සිරුරේ එනර්ජි බැලන්ස් වීමක් ලෙස පැවසුවේය. මෙම සිදුවීම මට නොතේරේ. කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමින්. තෙරුවන් සරණයි. ඔය ඇඟක් තියෙනවා නම් හිතුව ඕවා ඔක්කොම තමයි. එක එක හොල්මන් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක තෝරන්න බේරන්න ගියොත් ඉවරයක් කරන්න බෑ. ඒක වුණාට මගේ සද්ධාව කැඩුනද සතිය කැඩුනද සීල කැඩුනද කියලා බලන්න. මේ මොනක්වත් වෙලා නැත්තම් ගාලල්ලා ඕන දෙයක් වෙච්චා. මෙහෙන් ආවා එහෙන් ගියා. ආන්නේ විදිහට යන්න පටන් අරගත්ත නැතුව ඒ නතර වෙලා කතා කරන්න පටන් ගත්තොත් භාවනා එතනම නතර වෙනවා. නිසා ඕනේ තරම් ඒ වගේ විදුලි ධාරාවල්, ආලෝක ධාරාවල්, විශ්ව ශක්ති, සුසුව කිරීමේ ශක්ති කෝටියක් ධාති තියෙනවා. ඒ හැම එකම එන්නේ ගමන බාධා කරන්න විතරයි. නානාරුදු වේසමවා මග අවුරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා. එයිස ඕනෙකට අවිල යන්න කියන්නේ නතර වෙන්න එපා. චෙක් කරලා බලන්න සද්ධාවත් සතියත් සීලයක් කැඩලා නැත්තම් ඉදිරියට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන දකුණ වම ලෙස සක්මන පටන්ගෙන යටිපතුලේ ස්පර්ශයට සිත තබමි. පාදවල ස්පර්ශය වෙන්වෙන්ව දැනගත හැකිය. එවිට පාදවල පාදවලට තද සීතල, පයේ තද ගති, රස්ණය, හිරිවැටෙන ගති, වේදනා දැනේ. සක්මන් කරන විට සිත සිතවිලි ඔස්සේ යන බව දැනේ. නැවත සිත පාදයට එන බව දැනගන්නේ පාදය හා පොළව ස්පර්ශ වන බව දැනීමෙනි. පරියංකය. මූල කර්මස්ථානය හුස්මට අවධානය තබා ගැනීමයි. සක්මණින් පරියංකයට ගිය පසු හුස්ම රැල්ල යන්තමින් නාසය තුල ස්පර්ශ වෙනවා දැනේ. ටික වේලාවකින් හිස ගැස්සෙන ගතිය දැනේ. දෑත් දෙපසට විහිදෙනවාසේ දැනේ. නමුත් පරියංකය අවසන් වූ විට දෑත් තෙලෙසම පැවතී ඇත. විටක හිස ලනුවකින් හිර කරනවා මෙන් දැනේ. කය ඉදිරියට නැමේ. තවත් විටක සිත නින්දට වැඩි අවදි නැවත අවදි වෙන්නේ ආනාපානයටයි. සිත සිතවිලි වලට නිතර යයි. ධර්මදේශනාවට අනුව ඒන සිතවිලි රාග ద్వේෂ වශයෙන් වෙන් කරමි. ඊයේ දවස පුරාම පායේ සහ උකුලේ තද වේදනාවක් ඇති වුණි. වේදනාව ඉවසාගත නොහැකි වූ විට සතියෙන් ඉරියව්ව වෙනස් කළෙමි. අවසන් පරයන්කේදී කයේ කිසිදු මායිමක් දැනගත නොහැකි විය. පරයන්කේ තුල මොන දේ අත්විඳත් එය අවසන් වන විට සිත නැවත මූල කර්මස්ථානයට පැමිණේ. මා භාවනා කරගෙන යන ක්‍රමේ වරදක් ඇතොත් පෙන්වා දී ඉදිරියට භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ දැම්ම සිද්ධියක් නොවත් අරුණක් ආවත් මොන දේ වුණත් ඒක ඒකෙම තාලෙට පටන් අරගෙන වැඩ කරලා ඉවර වෙන්න හදනවා. ඒ කියන්නේ මුලැමැදාක දකිනවනම් ওই සිද්ධිය සිද්ධියක් වුණත් අරමුණක් වුණත් මොනවා වුණත් වෙනසක් නැහැ. ඒ නිසා ඒක අතරමඟ නතර කරන්නේ නැතුව සම්පූර්ණ රැල්ලට ස්වභාවිකව යන්න දෙනකට කියනවා ඉවසනවා කියන්නේ. එහෙම නැත්නම් කොතනක හරි අතරමඟ නතර කරුවොත් එතනින් අනිත් දවසේ ඉතින් පටන් අරගන්නවා. ඒ නිසා ඔය ඕනම එන දෙයකට යන්න දෙන්න වෙලාවකට හිතනවා මේක ඉවරයක් නෑ වගේ කියලා. විද්‍යුල ඉවරයක් නැහැ, හිතුල ඉවරයක් නැහැ, අරමුණ නැහැ, එහෙම ගන්නෑ. ඕ හරියට එකට දෙකට මූණ දුන්නොත් ඉවර වෙනකම් බලනවා කියලා ඊට පස්සේ බලන්නත් ලේසි. බලන්න බලන්න බලන්න මේකේ ඉවරයක් තියෙනවා. ඒකෝට තේරෙනවා හරියට මේ පෙට්ටියක තියෙන මොන හරි ඇදලා ඇදලා දානවා වගේ. නිසා ඒකට කලාව පුරුදු වෙන්න ඔය එන දෙයට අතරමඟ ඇඟිලි ගහලා ඒ ස්වභාවික වර්ධනයේ සහ ස්වභාවික රචනයේ බාධා කරන්න එපා. බාධා කෙරුවොත් ඒක ආපහු එනවා. ඒ නිසා මුලැමැදාග දකින්නවා කියන එක තමයි මෙතෙන්දි මතක් කරලා දෙන්න තියෙන්නේ. එකක් දෙකක් එහෙම කෙරුවට පස්සේ ආපු දෙනාම උනත් එකයි රූප උනත් එකයි සිද්ධියක් උනත් එකයි අරමුණත් එකයි උනත් එකයි. ඒකට ස්වභාවික රංගනේට ඉඩ දෙන්න ඒක තමයි ඒකේ අවධාන යවනිකා. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය කයේ දැනීම වලට සිත පැවැත්වීමයි. පරයන්කයට හිඳගත් විට බොහෝ විට හුස්ම සංසිඳී ගොස්ය. කයේ දැනෙන කම්පන චංචල වේදනා හිස් බව හා ඇතුළත කතාව දෙස බලා සිටිමි. විටක බෙල්ල කඩා වැටි ඇති බව දැනේ. සමහර විට නොදැනීම මේ සිදුවී ඇත. මේ ඊතා වේදනාකාරී. බොහෝ විට බෙල්ලට සිත යොමු කරගෙන සිටීමෙන් බෙල්ල කඩා නොඇටි තබාගත හැකිය. තවද උඩුකය හොඳින් කෙලින් කරගෙන තිබීමෙන් මතුවන කොන්දේ වේදනාව අවම කරගත හැකිය. භාවනා කරගෙන යන විට නොදැනීම කය ගරා වැටි කොන්දේ වේදනාව මතුවේ. මේ විට උඩුකය නැවත ඍජු කරගෙන සිත උඩුකය ඍජුව තබා ගැනීමට යොමු කරමි. මෙලෙස සිත කය තුල ඇතිවන දැනීම් ඔස්සේ තනින් තනට යොමු කරවීම නිවැරදිද? බෙල්ලේ සහ කොන්දේ වේදනා එන විට නොදැනුවත්වම කය ඍජුවේ. මුළු කාලය සතිමත්ය. සමාධිය නැති වුණාට දුකක් නැත. මම මේ කරන ක්‍රියාව නිවැරදිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එකට තව එකක් එකතු කරන්න පුළුවන් ඉඳගත් ගමන් ආසනේ ගත්ත ගමන් හොඳට ඒක සම්බර කරලා ආරම්භක ශේෂි මම ඉඳ ගන්නකොට මගේ කය මෙහෙම තිබුණේ කියලා ඒක හිතට ගන්න එක සහ ඒක සමතුලිත සම්බර කිරීම හොඳ නැකතක් බලනවා වගේ පාර පනින්න ඉස්සලා දෙපැත්ත බලනවා වගේ ඒ නිසා හැමදාම ඉඳ ගන්නකොට ඊට වැඩිය උජුං කායම් පනිදාය කියන එක කය ඍජු කර ගැනීම සහතික කරන සහතිකල ඒක ඒකේ තප්පරයක් ඒක බුද්ධ විඳින්න. කරදරයක් වෙච්චික මම කියන්නේ අර හිතපු තැනට යන්න කියලා. පටන් ගන්න තැනට යන්න කියලා. ඒකට කයෙමුත් අපි ශික්ෂණයක් ලබනවා. ඒක කයේ සහයෝගය ලබා ගැනීමක් ලබා ගන්න නම් කයට සහයෝගයක් දෙන්න ඕනේ. හැමදාම වාඩි වෙනකොට තමන්ගේ ඉරියව්ව වෙනදට වඩා පොඩ්ඩක් සකස් කරගන්න උජුම් මේ පල්ලංකම් ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියපුවාර ඍජු කය තබාගෙන භාවනා කරනවා කියන එක පටන් ගන්නකොට නැති වුණත් මේ වගේ කෙනෙකුට හොඳටම අවස්ථාව ලැබෙනවා නැවත නැවතත් ඉඳගෙන ඉන්න ඉරියව්ව සක්මන් කරන ඉරියව්ව වඩා නිර්වුල් කරගන්න එක ඒකත් මේකට උදව් වෙයි ගරුතර ස්වාමින් වහන්සේ UQ වැඩමුළු 6ක් පමණ සහභාගී වූ යෝගියෙක්නි. මූල කර්මස්ථානය ආනාපාන සතියෙන් පටන් ගතිමි. ස්වයංක්‍රීයව වෙනසක්මන ඊතා අගේ කරමි. කාලයක සිට ඊතා පහසුවෙන් ප්‍රියමනාප හිස්තැන්ට යා හැකිය. ශබ්ද වේදනා සිතවිලි අතර මෙහි බොහෝ වේලාවක් පැය දෙකක් වුණත් සිටිය හැක සිටිය හැක. මෙවර රිට්‍රීට් එකේදී වෙනස් දෙයක් කරන්නට සිටුවෙමි. ආනාපානයේ ගෙවීම බැලීමි. ප්‍රශ්වාසයේ ගෙවීම. හෙමින් හෙමින් නැවත ඒ හිස් තැනමය. ආශ්වාසයේ ගෙවීම අප්‍රකට නිසා පළමුව ප්‍රශ්වාසයේ මෙනෙහි කර දෙවනුව ආශ්වාසයේ මෙනෙහි කළෙමි. එවිට එයත් ඒ ප්‍රියමනාප හිස් තැනම විය. හිතවිලිවල ගෙවන තැනදී හිතවිල්ල ඇති බවක් පෙනේ. එය ඒ ගෙවීමත් හිස් තැනට යයි. ශබ්ද වේදනා මේ සියල්ලම සතියෙන් බැලුවෙමි. කොටින්ම කය කියන්නේ ත්වේගෙන් සිදුවන ක්‍රියාවලියක් දෙස බැලීමේ හිතමය. මේ මෙනෙහි කිරීම සතුට ඇති කරයි. යෝග්‍යද නොදනිමි. පහදා දෙනමින් කාරුණිකව අයදිමි. ඔබ වහන්සේට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. සුඛී හෝතු. ඔය විදිහට අර සිදුවෙන සම්තතිය ගොජේ නැත්නම් ෆ්ලක්ස් එකේ එක එක දේවල් ඔලූසලා ආයේ නැති වෙනවා. හරියට මොහොත මැදින් රැල්ලක් ඇවිලා ආය රැල්ල මුහුදට දිය වෙන්න වගේ. මුහුද බඳ සුළුසුණු සුලියක් ඇවිල්ලා ආයෙදී වෙන්න වගේ. ඉතින් ඒ හැමදේම පටන් ගන්න මොහොතෙන් ඉවර වෙන්නේ මොහොතේ. ඉතින් ඒ නිසා මේක රැල්ල පැත්තෙන් සුලිය පැත්තෙන් නැතුව මොහොත පැත්තෙන් බැලුවොත් නටන එකේ කේ හැටි හැබැයි පටන් ගන්නේ මොහොතෙන්ම ඉවර වෙන්නේ මොහොතෙන්ම. අපේ ජීවිතය කියන්නේ අපි රැල්ල පැත්තෙන් බලනවා සුලිසුලම් පැත්තෙන් බලනවා එතකොට ඒක මහා අවුලක්. ඒ කියන්නේ මේක හට ගන්න මේ උපස්තරේ පැත්තෙන් බැලුවොත් ඒක මොනවත් නැහැ. වෙලාව වෙනස් වෙමින් තියෙන්නේ. හැබැයි ඉතින් ඇත්ත වශයෙන්ම මොකුත් වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා බලන දෘෂ්ටි කෝණය වෙනස් වුණාට පස්සේ මේ ලෝකෙක වෙන්න ඕනේ නැති දෙයක් කවදාකවත් වෙන්නේ නැහැ. සිද්ධ වෙන දේ ඔක්කොම වෙන්න ඕන දේ වෙන්නේ. ඕකට ගණන් ගන්න එපා. ගාලල්ල. ඒක තමයි ඉතින් කියන්නේ ඒකට හිම්බිරිසාව හැදෙනට නැත්නම් නිකන් ගාණක් නැහැ කියනවනේ. ඒකට උඩ බෑ. ගාලල්ල. ගාලල්ල කියන්නේ ඉන්න ගියා මොකක්වත් නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස පරයන්කය මූල කර්මස්ථානය ආනාපානයයි අද ප්‍රශ්වාසයේ ගෙවීම හොඳින් දැනේ. ඉන්පසු සමස්තයක් ලෙස සතිය පිහිටුවා ගත හැකිය. බොහෝ විට විනාඩි 45ක් පැයක කාලයක් පවත්වා ගත හැකිය. බොහෝ විට බාහිර අරමුණු වලින් තොර බැවින් ඊතා සැනසුම් ලෙස ගත කරමි. බාහිර අරමුණු පැමිණීම බොහෝ දුරට නැවතීම සිදුවන මුල්ම අවස්ථාවේ ඊතාම දැඩි බොහෝ වේලාවක් පැවතුණු ප්‍රීතියක් ඇති වුණි. වරහන් තුල දින 3කට පෙර. ඊයේ උදේ වරුවේ තනිකම සහ සසර සැරිසැරීම් අනිත්‍යතාවය පිළිබඳ සිතුවිලි පෙළක් විත් ඊතා දැඩි දුකක් දැනුනි. මාගේ භාවනාවේ දියුණුව හෝ මා කොතනද ඉන්නේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් ඊතා අගේ කොට සලකමි. තෙරුවන් සරණයි. පටන් ගත්ත දැනම තමයි ඉතින් කොහේ යන්නද? නිසා ඕව බලන්න ගියොත් ඉවරයි ගමන. ඒක මොකක්වත් ඕනේ නැහැ. main thing is not to worry. දිගට කාලසටහන් දිගට යන්න අරින්න මොනම දෙයකට හිට කරගන්න තු මේක දිගට කරන්න පුළුවන් වෙන්නේ මේ කාලසටහන් දිගට කරගන්න පුළුවන් වෙන්නේ පෙරකල පිනකට. ඒක සමාදන් වෙයි. ඕක මනින්ද කිරන්න යන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ගියොත් වෙන්නේ අර සත්‍ය සංකර වෙනවා. එනිසා මේ ලැබිච්ච අවස්ථාව දිගට කරගෙන යන්න. එතකොට ඒක උපනයනය නැත්තම් ඕපනයික නැත්තම් තැනකට යොමු කරන ගතියක් ධර්මයේ තියෙනවා. අන්න ඒකේ සද්ධාව නැති වෙනකොට තමයි දැන් මම කොතනද ඉන්නේ කියලා හිතේ. ධර්මයේ පිළිබඳ සද්ධාව නැත්තම් එයා අනිවාර්යයෙන් මම නිසිමකට යොමු කරනවා කියන පැත්තේ වුණොත් අපි වෙන්නේ ධර්මයට බාර දීලා නිකන් ඉන්නේ. නැත්තම් තමයි කුත්තු කර කර බලන්න වෙන්නේ. තැම්බිලාද, පැහිලාද, ඉදිලාද ඒකියා බලනවා. ඉතින් එහෙම බලන කට්ටිය හොඟ වෙලාවට අමුඹ තමයි කන්නේ. ඉදෙනකන් ඉන්න වෙලා නැහැ. නිසා ඒක ඉදෙනවා අනිවාර්යෙන් බෙදෙනවා. ඒ නිසා ඕම දිගට නිතිපතා කරන්ඩ ඒ වගේම හිත කරදර ගණ්ඩන් එපා ස්වාමිනේ. ඇදී හිනව කන පැයෙන්ද ගන්නවා. බන හඬ තියෙන කන මගේ. ගරුතර ස්වාමීන් වහන්සේ සමස්තයක් ලෙස ආනාපානේ සමස්තයක් ලෙස ආනහපානේ පැවැත්වීමේදී මම මැරිලා නැහැ. හුස්ම ගන්නවා යන හඬ හා විටින් විට නිශ්චලතාවය අත්දකින්නවා. stay long longer යන ඕදන දේ මෙය වැරදිද උපදේශක් පතමි. තෙරුවන්. stay long නෙවෙයි. මොනවාක්වත් නොකර ඉඳීමේ හැකියාව බලන්න. එන ඕන දෙයක් මාපුදාවයි. එන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොච්චරලා මට එන දෙයට එන විදියටම රංගනේ රංගලා යන්න අරින එකයි තියෙන්නේ. ඩෝන් කියන එකකින් අවල් දෙයට කියලා දෙයක් නැහැ නේ. එන ඕන එකට ඕනේ පිටි බාර දීලා රංගෙන් රංගන්න ඉඩ දෙන එකයි තියෙන්නේ. ඒක අවබෝධයෙන් බලන්නේ. ඇඟිලි ගැනීම කරන්න එපා. එතකොට මේක නිකන් ෆ්‍රී ෂෝ එකක් තියෙන්නේ. ටිකට් බලන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. මූල කර්මස්ථානයේ කය දැනීම වලට සිත පැවැත්වීමයි. පරයන්කයට හිඳගත් විට හුස්ම රැල්ල සංසිඳී කයේ දැනෙන කම්පන චංචල වේදනා හිස් බව හා ඇතුළත කතාව දෙස බලා සිටිමි. මේ ඇතුළත කතාවේ anu අනුසය කෙලෙස්ද හුස්ම රැල්ල සංසිඳී ගිය පසු මෙනෙහි කිරීම නැවැත්විය යුතුයයි ධර්මදේශනා අනුව තේරුම් ගතිමි. වරහන් තුල මෙය වැරදි නම් නිවැරදි කර දෙන්න. සිතවිලි භාවනාවට ඇද වැටුණු සුනාමියක් වගේ. එහි නැවතීමක් නැත. මෙය නවතින තුරු එන්නට ඉඩදී බලා සිටිය යුතුයද? මුලදී මා මෙසේ සිතුවිලි කරදර කරන විට මෙනෙහි කිරීමකින් හිස් බවට පත්වීමි. ඒ පාළුව හුදකලාවට මම කැමැතිසේම මේ සිතුවිලිසේ එන ඇතුළත කතාවට ද්වේෂයක් ඇති බව වැටහි. මෙලෙස මෙනෙහි කර හිස් බවට නොආ යුතු බව ඔබ වහන්සේ මීට පෙර ප්‍රශ්නයකදී පිළිතුරු දුනි. මේ සිතුවිලි හා කතාව දෙස මුළු පැයම දැනට පරියංක හතරක් පමණ බලා සිටියෙමි. මෙනෙහි කිරීමකින් තොරව මේ නැවැත්වීමට මේ වෙනුවෙන් උපදින පටිගේ නැවැත්විය යුතු බව වැටහුණද කළ යුතු ආකාරයක් නොදනිමි. පිළිතුරක් පතමි. තෙරුවන් සරණයි. වරින් වර බලන්න මේ විදිහට හිතවිලි එනවා, හිතවිලි වලට අකමැති, හිතනට කැමැති මෙනෙහි කළොත් හිතවිලි නැත කරන්න පුළුවන්. හිතෙන් යන්නත් පුළුවන්. වරින් වර ඒකත් කරලා බලන්න. එතකොට දැනගන්නවනේ මේ හිතවිලි ආවට හිතලට ලොකු ආයුධයක් තමයි ළඟ තියෙනවයි කියලා නතර කරන්න පුළුවන්. ඒ අර විශ්වාසය ඇති වුණාට පස්සේ එන්න දෙන්න. ආයෙ බෑ කියලා හිතුණොත් දැන් ඇති කියලා හිතුණොත් මෙනෙක් කරලා නතර කරන්න. අන්නේ විදිහට මේක වරින් වර වරින් වර කොමාවක් දාන වරින් වර නැවතීමේ ලකුණක් දානවා. එහෙමම කරගෙන කරගෙන යනකොට අර ටූල් එක මෙනෙහි කිරීමේ ටූල් එක තියෙන ශක්තිය තේරෙනවානේ. ඉතින් ඒකේ වටිනම දේ තමයි ඒක ශක්තිය ශක්තිය සහිත මේ ටූල් එක පාවිච්චි නොකර ඉන්න වෙලාව තමයි ටූල් එකේ හොඳටම වැඩ ගන්න වෙලාව. එතකොට මේම හිතවිලි එනවා මම ගණන් ගන්නෑ. ඕන වුණොත් දන්නවා චප්ප කරන්න පුළුවන් කියලා. අන්නේ විදිහට හිතවිලි මෙල්ල කර ගන්නවා. හිතවිලි දැපෙන දම ගන්න ඕනේ. තමයි ළඟ ආයුධය තියාගෙන ඉන්නවා. නටණ්ඩයි. ඉතින් ඒක නිසා මේ හිතවිලි වලට පට දෙන්න අරින්න හිතවිලි ජය ගන්න ඕන ඕන ඕන වෙලාවෙ නතර කරන්න පුළුවන් කියන අවස්ථාවල් නිදහසේ පාවිච්චි කරන්න. එතකොට Tamanට Taman අතට විශ්වාසය ආත්ම ශක්තිය එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරයන්කේ පట్టල වී ටික වේලාවක් කය හොඳින් තැන්පත් කර ගනිමි. ඉන්පසුව කයට සිත දමා ගැටෙන තැන් වරහන් තුල ටච් පොයින්ට්ස් හොඳින් විමසා බලා ඒවායේ ස්වභාවය ගැන අත්දකි. ඉන්පසු ආශ්වාසයේ ප්‍රකට දැයි විමසා බලා ඒ ඔස්සේ මානසිකාරය කරයි. ඇතැම් විට ප්‍රාශ්වාස ප්‍රශ්වාස පමණක් අත්දකි. ඇතැම් විට ආශ්වාස පමණි. මෑතක සිට ප්‍රශ්වාසය රැලි රැලි වශයෙන් පිටවේ. මේ ගැස්සී පිටවන ප්‍රශ්වාසය උදරයේ හැකිලීමේදීද වරහන් තුල ඇඳේ හාන්සි වී සිටින විට සිදුවේ. හුස්ම තරමක් සංසිඳී ගිය පසු මානසිකාරයේ නවතා දමයි. සියුම් ලෙස ආනාපානයේ දැනුණද එයට සිත යොමු කිරීමට වෙහෙසකර බවක් දැනේ. එම නිසා බොඳ වූ අවකාශය දෙස බලා සිටින අතර නොයෙකුත් සිතුවිලි පැමිණෙයි. සමහර සිතුවිලි සමග සිත කතන්දර ගොතයි. සිත සිතුවිලි සමග ගිය බව දැනගත් විට සිත කයට පැමිණ නැවතත් කයේ ගැටෙන තැන් විමසා බලයි. මෙසේ කයත් සිතවිලිත් අතර සෑහෙන වේලාවක් ගමන් කරමින් පරයන්ක භාවනාව සිදුවේ. පාදයේ ආබාධයන් නිසා සක්මන් භාවනාව අඩුවෙන් කළද එමගින් සතිය තියුණු වන බව වැටහි. එම සතිය අනෙකුත් කටයුතු වලට රැගෙන යා හැකි බවක් වැටහි. එම නිසා සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් දක්වයි. භාවනාව ඉදිරියට දියුණු කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් පතමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔය අර පරියංක පැත්තේදී කියලා තියෙන හිතවිලි හෝ කයෙන් එන අරමුණ නැත්නම් කය තියෙන බාට දැනෙන දේවල් දෙකම සම වෙච්ච දවසේ කය ගැන තියෙන දේවල් රූප කියලා කියන්න පුළුවන් හිතවිලි කියනවා අරූප කියන්න පුළුවන් නමුත් මේ දෙකටම සමහිත ආපු දවසේ මේ දෙකක්වත් කරදරයක් නැහැ මේ දෙක දෙකක් විදිහට සලකන්න ගියොත් තමයි අර මනාපමනාප හොඳ හර හොඳ නරක රූප අරූප තේරෙන්නේ නිසා දෙකම සම වේගනේ ඔය එන්න හදනේ සම වෙන්න හදනේ සම වුණාට පස්සේ කොයි එකවත් එකයි. අන්නේ විදිහට මේවා එක එකක් ඇවිල්ලා එක එකනාගේ නංවනම් කියාගෙන, ಜಾති ගෝත්‍ර කියාගෙන කැපිපේන්න හදනකොට ඒ කැපිපේන්න දෙන්නේ නැතුව ඔක්කොගම තියෙන සමතාවය. ඒකට කියනවා පොදු ලක්ෂණේ බැලීම කියලා. පොදු ලක්ෂණේ බැලුවට පස්සේ එක එක්ක ඔලු උසන්න තියෙන ගතිය ඉන්නේ නැහැ. ඊට පස්සේ කොයි එකත් එකයි. අන්නේ මේ විදිහට තමයි අපි මේ වගේ දල ගලවලා දාන්නේ. ණය අල්ලගෙන දල දල ගලවලා දලවල දැම්මම පස්සේ කා ගැනලියක් වගේ. උගෙන් ඇති වැඩක් නැහැ. ඒක කරන්නේ කොහොමද? මේ දේවල් වෙන වෙන වශයෙන් කැපිපෙන්න උත්සාහ කරාට සියල්ලන්ටම සමසේ සලකන්න. මවක් තම දරුවෙකුට සලකන්න ආසේ. ඒකයි කියන්නේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් මාතා යතා නියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ. ඒවම්පු සබ්බ භූතේසු. මවක් තම දරුවෙකුට සලකන්නේ කොයි ආනුකම්පයි වගේ සියලුම සත්තුන් සමාන සලකන්න ගියාම මගේ බබා මගේ පුතා කතාවක් නැහැ. ආන්නේ විදිහට ඔක්කොම සමවේගන එන වෙලාවක් තියෙන. එන්නේ මේ සමවීම සඳහා දැස්සලා යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේදී හුස්ම ගෙවි ගොස් සමස්තය ලෙස බලා සිටි ධර්මදේශනාවේදී මට තේරුම් ගිය ආකාරයට විපස්සනා කිරීම ආරම්භය යුත්තේ මේ අවස්ථාවේදීය. නමුත් කමඨහන් සුද්ධ කිරීමේදී පැවසෙන්නේ සමස්තය දෙස දිගින් දිගටම බලා සිටිය යුතු බවකි. කිරීමට දෙයක් නැති බවකි. විපස්සනා කිරීම වශයෙන් යම් දෙයක් කළ යුතු බවක් හැඟේ. මෙම පටලැවිල්ල ලිහා දෙනුමින් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. ඔය ඒ පටලැවිල්ල තියෙනකම් අපි භාවනා කරනවා. විපස්සනා කරනවා කියන්නේ සමස්තිත බැලීම නෙවෙයි. සමස්තය බැලීමට විපක්ෂව නැත්තම් විකල්පයක් වශයෙන් විසිතුරු කර බැලීමකුත් තියෙනවා කොටස් කර බැලීමක් තියෙනවා දෙකටම යණ්ඩාරි. ඒ දෙකේදී එකක්වත් මම කරන දේවල් නෑ. ඒ සමස්ත බල්ල ඇති වෙච්චාම අංශු වශයෙන් බලනවා. අංශු වශයෙන් බල්ල ඇත්නම් සමස්තයට. ওই දෙකට යන්න දෙන එකයි තියෙන්නේ. ওই දෙක පිටේ මනාපමනාප දෙක අයින් වෙච්ච ගමන් ඉතින් භාවනාව පටන් ගන්නවා. ওই දෙකේ මනාපමනාප තියෙනකන් අන්තභාගය වෙනවා. ඒක පැත්තකට අදින ගතියක් තියෙනවා. ඒ නිසා ඒකට කල යුත්තේ තමයි තීන්දුව කරන්න එපා. පැත්තක් ගන්න නැතුව පැත්තක් ගන්න බව අපේ හිතේ තියෙන මේ චපල ගතිය දැකගත්තා නම් ඊට පස්සේ ඒකම තමයි ඒකට උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මට කියෝගන්න බැරි කියන්නේ හරියට තේරෙන්නේ නැති තැන් දෙකක් විතර තියෙනවා. මං කියන එක හරි ගියේ නැත්නම් අයිති එක්කෙනා අත උස්සන්ඩ එතකොට එයාට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පයේ පතුලේ දැනීම දැන් සිතුවිලි ගලා ඒම අඩුය තනකොළවල සීතලද වැලි ඇති තැන්වලදී තද ගතියද හඳුනා ගතිමි නොදැනීම නැවතී සිටින බවක් දැනුනි. ඉබේම සක්මනට වැටීමද තවත් වරක අතරමං වූ ලෙසද දැනුනි. පරයන්කය. ආනාපාන සතිය මුල් විනාඩි 90 දී හතරපස් සැරයක් නින්දට වැටුණු බව දැනුනි. දවස ගෙවී යද්දී අදිෂ්ඨානයේ මත ඉරියව්ව වෙනස් නොකර හුස්ම රැල්ල හුස්ම රැල්ලේ ඇතුළු වීම පිටවීම තුනී වනතුරු බලා සිටින විට ශරීරයේ වේදනා තැන්මතු විය. නමුත් ඔබගේ අවවාද අනුව ඒවා මෙනෙහි කර ජයගත්ෙමි. වරින් වර සතිය සමගින් කඳ ඍජු කරගතිමි. එවිට මට දැනුනේ ලකී චයිනීස් ගෝල්ඩ් කැට් වගේ මා දෝලණය වන අයුරුය. උඩුකය සැහැල්ලු විය. අසනීපයක් සහ සිනහවක් ඇති. සමාවෙන්න සනීපයක් සහ සිනහවක් ඇති විය. නමුත් මෙය අනිත්‍ය සහ අනාත්මය බව දැනගතිමි. ආශ්වාසය නාසයේ මුල සිට උගුරේ පහළට යන තුරු දැනුනි. එහි උෂ්ණත්වය සීත උණුසුම වේගය වෙනස් වෙන බව දැනුනි. උගුරේ මැද යට කොටසට එන විට නොදැනිනි. ප්‍රශ්වාසය ඇතුළු පැත්තේ උඩ සිට අගට දැනුණද ආශ්වාසයට වඩා උණුසුම් බවද කෙටි බවද දැනුනි. ඔබට තුරුණුවන් සරණයි. නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අත ඉස්සුවේ නෑ කවුරක්වත්. يعني කියලා තියෙන එක ලියවිලා තියෙනවා. ඉතින් මේ තමයි තොරතුරු එන්න පටන් ගන්න වෙලාව. ඒ නිසා මේ තොරතුරු තව තවත් විස්තර වෙන විදියට විහිතුරු වෙන විදියට හොඳට සමීප වෙලා බලන්න ඒ අන්තු වශයෙන් පේන වෙලාවේදී ඒක බලන්න ඕනේ විස්තර වශයෙන්. සමස්ත වශයෙන් වෙලා පුළුවන් තරම් ඒකේ ඉන්න බලන්න ඕනේ. මේ දෙක පෙන්වන්නේ එක න්‍යාය පත්‍රයකට අනුව. එක පටිච්චසමුප්පාද න්‍යායකට අනුව. ඒ නිසා ඒක බලන්න හෝ මේක බලන්න යන්න එපා. පේන විදිහට සාර්ථක වෙලා ආර්ධනා පූර්වක ඉදිරියට යන එක තමයි යෝගාවචර විසින් කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම භාවනා වැඩමුළු කීපයකට සහභාගී වී ඇති අයෙක්මි. මෙම වැඩසටහනේ ප්‍රථම වார்த்தාවයි. මූල කමඨහන නාසිකාග්‍රේ හුස්ම ඉහළ පහළ බැලීමයි. එහෙත් කිසිම දිනක රළු ආශ්වාස ප්‍රශ්වාසයක් දැනී නොමැත. ඊටමත් ඉක්මනින් හුස්ම සිහින් වී යයි. පරයන්කේදී හුස්ම නොදෙනී යාම සමගම වලාකුලක් මැද ඉන්නවා වැනි තත්වයකටපත් වේ. එහෙත් සිතුවිලි අතරින් පතරට පැමිණේ. නිතරම ඉඳගෙන ඉන්න ඉරියව්වටද සිත ගෙන ගොස් බලමි. ඉරියව්ව දැනෙන්නේ ඉහළ පහළ යන ශක්ති ධාරාවක් මෙනි. කයේ මායිම් බොඳ වී පවතී. අතරින් පතර වේදනාවක් දැනේ. එය ඇත්තේ සිරුරේ පිටුපස කොන්ද ප්‍රදේශයේයි අනුමාන කරමි. මේ වේදනාව මගේයයි ගත යුතු නැත. එහා පැත්තේ ඉඳගෙන සිටින යෝගියාගේ වේදනාවක් විය හැක. යයි සිතා බැහැර කරමි. කිසිම විටක එම වේදනාව භාවනාවට කරදරයක් වන්නේ නැත. සමහර සමහර විට S දෙක පියාගෙනම ඉරියව්ව මාරු කරමි. එහෙත් සතියට කිසිම බාධාවක් නැත. මගේ භාවනාවේ වැඩි දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සාදු සාදු සාදු. ඔව් මේ විදිහට අර සීමාව කයේ සීමාව බොඳ වෙලා ගියා නම් ඒ කියන්නේ වේදනත් ඔක්කොමගම තමයි. සද්දත් ඔක්කොගෙම තමයි. හිතවිලිත් ඔක්කොගෙම තමයි. මගේ කියා ගන්න ඕනේ නැහැ. මොකද මම සහ මම නොවේ කියන සීමාව බොඳ වෙලා. ඒ වෙලාවේ බය වුණේ නැත්තම් එච්චරයි එකම දේ එච්චරයි. උගව දෙනකොට ඒකට බය වෙනවා ශරීර ආසාව, කාය ජීවිත ආසාව තියෙනවනේ. එහෙම නැති වුණොත් මේ ප්‍රශ්න පොදිය තියෙන්නේ මම කියන එක පොදිය ලිහෙන්නේ නැතුව තිබ්බොත් තමයි. මගේ මේ පොදිය ලිහිලා කියන ප්‍රශ්න පොදියත් ලිහිලා යනවා. ආතති පොදියත් ලිහිලා අසහන පොදියත් ලියලා යනවා. ලියලා ගියා කියට නැති වෙලාම යන්නේ නැහැ. නිකන් වලාකුලක් වගේ මායම් කර කර ඉනවා. එතකොට තේරෙනවා ඕනේ නම් මගේ කියා ගන්න පුළුවන්. ඕනේ නැත්නම් අල්ලපු ගෙදර කියන්න පුළුවන්. ළඟ ඉන්න යෝගාවචරයට එහිමීට හේතු කරලා නිකන් ඉඳගයි තියෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්ස පසුගිය වසර කීපය තුල භාවනා කටයුතු වල යෙදී සිටියෙමි. බහුලව ආනාපාන සති භාවනාවේ සමතහා විදර්ශනාවේ යෙදුණෙමි. සංස්කාරයන්ගේ උදේවැය Nirodhe බැලුවේ වේදනා අනුසාරේනි. අරමුණු අරමුණු ප්‍රකට වූයේ සෙසු වශයෙන්ි. මෙම සතිವಾರයේදී අරමුණු ප්‍රකටව ප්‍රකට කොට සංස්කාර Nirodhe දෙස බැලීමි. යම්සේ මෙය සෙසු සටහනක් වුවත් අද එය අභිබවා ගිය බව අවබෝධ විය. අරමුණු වේදනා දෙකම සංස්කාර Nirodhe උදෙසා යොදා ගැනීමට ඔබ වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් අති ගෞරවක ගෞරවපූර්වකව පතමි. ඔබ වහන්සේගේ සේවය බැති සිතින් සමරමි. රත්නත්‍රේ පිහිට වේවා. පටන් ගන්නකොට විතරයි අපි අරමුණක් මූල කර්මස්ථානයක් වෙන් කරලා පනවලා කරන්නේ. නමුත් අන්තිම වෙනකොට ඒකත් ලෝකේම කොටසක් වෙනවා. ඒක වෙන්න අරිනවා මිසක් ආරම්භක යෝගාවචරය අරමුණක් ගන්න. පහු වෙනකොට මූල කර්මස්ථානේ බාහිර කර්මන කියලා වෙනසක් නැහැ. ඔක්කොටම සමහිත ගියාට පස්සේ කෝකෙන්වත් අතිරේක දුකක් වෙන්නෙත් නැහැ. කෝකෙන්වත් අතිරේක සැපක් වෙන්නෙත් නැහැ. එතකොට තමන්ට පුළුවන් අරමුණු වල අරමුණු විශේෂයි සමහිත නොසලෙන හිත පවත්තා. ඒ ශාහතිය තේරුම් ගන්නකොට કોઈ වෙලාවෙද අපි මූල කර්මස්ථානයක් ප්‍රයෝජන ගන්නේ කොච්චරක් ගියාට පස්සේ අතාරිනවද කියලා. ඊට පස්සේ බාහිර අරමුණු කියලා දොස් කරන්න දොස් දකින්නෙත් නැහැ. ඒකත් එකයි. මූල කර්මස්ථානෙත් එකයි. ආන්නේ විදිහට කරගෙන යන්න හසුරුව ගැනීම දන්නවනම් අපි යන අහ කියන්නයි එද්දාස්සේ දාගෙන කනවා කනවා කියන්න වෙන්නේ අතිගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව ශරීරයේ හොඳින් පట్టල වූ පසු මම ආශ්වාස ප්‍රශ්වාස රැල්ල එක සයිකල් එකක් ලෙස දකින අතර ඊළඟ සයිකල් එක පටන් ගන්නට පෙර පවතින හිස් තැනක් නිරීක්ෂණය කරමි. මෙහිම নিমগ্ন වන විට සිතුවිලි ක්‍රමයෙන් අඩු වී යන බව දනිමි. මාහට දැනෙන්නේ බෝට්ටුවක් රළු මුහුදකට දියත් කරනවා මෙනි. මෙසේ කෙතෙක් වෙලා බලා සිටිය දැයි නොදනිමි. එක්තරා මොහොතක සියල්ල නිශ්චල වී බෝට්ටුව මුහුදේ ඔහේ පාවෙන්නාසේ දැනේ. සිතවිලි කිසිවක් නැත. මද වේලාවකින් නැවත සිතවිලි සියුම් ලෙස පටන් ගත්තත් ඉක්මනින් සමත්යකටපත් වේ. නමුත් මෙම ක්‍රියාවලිය කීපවරක් වූවාට පසු භාවනාව ක්‍රමයෙන් දියාරු වී නැවතත් අරමුණු සහිත තත්වයට පැමිණේ. මේ එන යන අරමුණු දෙස මම ඔහේ බලා සිටීමි. ඒවා සමග ඇලීමක් හෝ ගැටීමක් නැතුව සතිමත්ව සිටිය හැකිය. කලක් තිස්සේ මේ අත්දකින බැවින් භාවනාව මින් ඉදිරියට දියුණු කරගන්නට උපදෙස් පතමි. දෛනික ජීවිතය. රැකියා ස්ථානය. නොඑක් රටවල් වලින් සංක්‍රමණය වූ විවිධ ගති ඇති පුද්ගලයන් සමග වැඩ කරමි. මුල් තැන ලැබෙන්නේ භාෂා sannivedanaයටත් තරඟකාරී බවටත්ය. ಜಾති ભેදය රහසිගතව පවතී. දැනුම සහ අත්දැකීම් සමග අනෙකුත් විෂයානුබද්ධ දක්ෂතා සහිතව සිටියත් නිහඬ සේවයක් වැටුපට සරිලන ලෙස අවංකවම කරමි. වරහන් තුල පෙරමෙන් අසාධාරණේ සහ නිෂ්පල වැඩ ගැන ගැටීමක් දැන් නැත. වචනේ පරිසමාප්තයෙන් SMS ක්‍රමයට ජීවත් වෙමි. මේ හේතුවෙන්ම මා කෙරෙහි අන් අයගේ ප්‍රසාදය පමණක් නොව රට වරහන් තුල ලංකාව ගැනද ගෞරවයක් ඔවුන් තුල මේ වන විටත් ඇති වී ඇති වී පවතින බව දැනෙන විට ත්‍රිවිධ රත්නයේ පිළිබඳ ශ්‍රද්ධාව තව තවත් වැඩි වේ. 2. නිවසේ පරිසරය තුලදී කාර්යාලයේදී මෙන් 100%ක්ම ඉවසීමට අපහසුය. හේතුව නම් මම කරන ආගමික කටයුතු වලට පවුලේ අනිත් අය කැමති නැති නිසාය. ඔවුන්ගේ විවේචන ඉදිරියේ පෙරට වඩා ඉවසීමෙන් සිටිය හැකි නමුත් 90ක් පමණ දුරක් දක්වා පමණය. ඉතිරි 10 මම සිතා මතාම වරහන් තුල සතියෙම මල පනින්නට ඉඩ හරිමි. නැතහොත් ඔවුන්ගේ කරදරේ වරහන් තුල බරබරේ වැඩිවන නිසාය. ඉදිරියේදී මෙම කරදරය මගහැරී යනු ඇතැයි යන විශ්වාසයෙන් මාගේ ආගමික ප්‍රතිපදාව දිගටම කරගෙන යමි. සෑම අවුරුද්දක් පාසා තිබෙන මෙම භාවනා වැඩමුළුව මගේ දිවියට බෙහෙවින් උපකාර වී ඇත. තවත් බොහෝ කල මෙම උතුම් කාර්ය කරගෙන යාමට ඔබ වහන්සේට නිරෝගීමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ළඟදී නිවන් දකින්න හිතලා නැහැ මට පේන්නේ. සෑහෙන ලොකු plan එකක් තියෙනවා ඉස්සරහට. කොහමද ඉස්ලාම කියලා තියෙන විදියට වරින් වර අර ගොරෝසු අරමුණු එනවා. අන්නේ වෙලාවේදී තියෙන මේ හේබාන ගතිය එතන ඒ වෙලාවේ පේන තියෙන මේ ඒකාකාරී ගතියට හොඳට අවදි වෙලා බලන්න හිටියොත් ඔය කන්තෝරේ වැඩ වලටයි, ගෙදර වැඩ වලටයි ප්‍රධාන උත්තරය එතන තමයි තියෙන්නේ. ඒ නිසා මුලදි මුලදි නම් සද්දයක් ආවත්, හිස්තනක් ආවත්, වේදනාවක් ආවත්, හිස්තනක් ආවත් සමාන කරගෙන යනවා. පහු වෙනකොට ඔය කාංකරච්චල් ටිකක් වැඩි වෙන ගතියක් පේනවනේ. ඉතින් එතකොට හිතනවා මේ භාවනා කරුවත් මේක එනවනේ කියලා එක්ක ඒක අතහැරලා දාන්න. නැත්නම් ඒකට හිත පසු බානවා, හේ බානවා. අන්න එතන තමයි තියෙන්නේ ඒකටත් හේ බාන්න නැතුව මේකත් මම්ම විනිවිද දැකිය යුත්තක් කියලා ඒකට අප්‍රමාදීව අවදීන් කටයුතු කරන්න පටන් අරගත්තොත් අනිකුත් ප්‍රශ්න වලටත් ඒක උත්තරයක් තියෙනවා. උත්තරේ Taman තුලමයි තියෙන්නේ. ප්‍රශ්න කාගේ ළඟ තිබ්බත් උත්තරේමයි ළඟ තියෙන කියලා හිතානේ අනේකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වැඩමුළු කීපයකටම මම සහභාගී වී තිබෙමි. මේ කමඨහන් වාර්තාව පිළිබඳ මෙම වැඩමුළුවේ හොඳින්ම සතිය පිහිටූ සැසිවාරයක් පිළිබඳවයි. සක්මන වම සහ දකුණ වෙන් වශයෙන් ඔසවනවා යවනවා තබනවා යයි සතිය පිහිටවීම. වචනයෙන් මෙනෙහි කිරීම වචනයෙන් මෙනෙහි කිරීමක් සිදු නොවේ. පියවර 20ක් පමණ වන මුළු දුර අඛණ්ඩව සතිමත් විය හැකි අතර ඉරියාපත මාරුවේදී සතිය අඛණ්ඩව පැවතිනි. ඉඳ හිට ශබ්ද සහ සිතිවිලි වලට හිත පිට ගියද ඒ බව දැනගන්නා අතර නැවත පාය වෙත සතිමත් වීම පහසුය. මෙවැනි සක්මන් කීපයකින් පසු සතිය සියුම් කළ හැක. එනම් එසවීම යැවීම සහ තැබීම චේතනාවලට සතිමත් විය හැක. මෙහිදී මෙනෙහි කිරීමක් සිදු නොවේ. සමබරතාවය නැති වී පැත්තෙන් පැත්තට විසවීමත් සක්මන සිදුවන්නේ පොළවෙන් උඩමින් දැනුණත් සතිමත් භාවයේ රඳවාගත හැකිය. පරියංකය. මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය පුහුණු කර තිබුණද කාලයාගේ ඇවෑමෙන් පරියංකයට වාඩි වී විනාඩි කිහිපයකින් හිස් අවකාශයක සතිය පිහිටවීමේ හැකියාව අවුරුදු කිහිපයක සිට ලැබී ඇත. මෙවර වැඩමුළුවේ පරයන්කයට වාඩි වී ඉරියව්වට සිත යොදා සල්ප වේලාවකින් මේ හිස් අවකාශයට සතිමත් වුනිමි. කායෙහි ඇති සියුම් ගැස්සීම් කම්පනවලට සතිමත් උනිමි. ඒ හැර ආරම්භයේ සිතවිලි හෝ වේදනා කිසිවක් නැත. බාහිර ශබ්දවලට සිත පිට ගියේද නැත. ටික වේලාවකට පසු කයෙහි වේදනා මතුවිය. ඒ වාට සතිමත් උනිමි. වේදනාව දැනෙන ස්ථානයේහි රූපය සිතෙහි ඇඳී ඇති බවක් දැනේ. උදාහන් වරහන් තුල උදාහන්න දණහිසේ රූපය සිතෙහිම වේ. ඇතැම් සිතුවිලි වරහන් තුල උදාහන්න කිඹුහුන් යැවීමේ අවශ්‍යතාවය බඩගින්න මතුවන විටම සතිය පිහිටවීමෙන් ඒවා නැති වී යන ආකාරය නිරීක්ෂණය කළෙමි. මේ සඳහා සතිය තීව්‍ර වරහන් තුල ඉන්ටෙන්ස් කිරීමට අවශ්‍ය විය. එසේ තීව්‍ර කරන විට නාසය කෙළවර මෙන් තිබූ අවකාශය ඉහළට එසවෙනවාක් මෙනි. හිස් අවකාශයේ අඳුරු ගතියද තුනී වී ඇත. ඇතැම් විට මේ අවකාශය අංශක 180ක් පුළුල් බවකින් දැනේ. වරහන් තුල කන්දක් උඩ සිටගත්තාක් මෙන්ය. සමස්තය දෙස බලා සිටන විට සනීපදායක අවස්ථාවකි. ඇතැම් විට වරහන් තුල භාවනාවේ සෑහෙන කාලයකට පසු කාර්යයක ගියර් මාරු කළාක් මෙන් ගැස්සීමක් මේ අවකාශයේ ඊතා ළඟට පැමිණේ. වරහන් තුල bridge of the nose ශරීරයේ කිසිදු වේදනාවක් හෝ සිතුවිලි නොමැති අවස්ථාවකි. මුළු ඇඟම ගල් ගැසුණක් මෙනි. ඊතා ශාන්තය. හිත ඊතා ශාන්තය. මෙසේ භාවනාව සිදුවීමේදී හිත පිටගොස් ඒකාග්‍රතාවය නැති වූ අවස්ථාවලදී නැවතත් ඉරියව්වට සිත යොමා සතිමත් වෙමි. පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් නිවැරදි කර දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ගිහි ජීවිතය ගිහි ජීවිතයේ ඊතා කාර්යබහුල මම හැකි උදෑසනක පැය භාගයක් පමණ උදෑසනක පැයක් පමණ භාවනාවට වෙන් කරමි. විනාඩි 15ක් සක්මනින් පසු පරයන්කයට වාඩි වුවද එදින සැලසුම් සහ සිතිවිලි අතර අතරමං වන විට මට හිස් අවකාශයට සතිමත් වීමට සෑහෙන වේලාවක් ගත වේ. නමුත් මෛත්‍රී භාවනාවෙන් ඊතා ඉක්මනින් සිත තැම්පත් වන බැවින් එය ප්‍රයෝජනෙටගෙන පළමුව සිත තැම්පත් කරගනිමි. විපස්සනාවට යෙදෙන්නේ ඉන්පසුවයි. පාසල් දිවියේ ගුරුවරියකගේ ආభాෂයෙන් මෛත්‍රී භාවනාව ඉගෙන ගතිමි. ජීවිතයේ යම් යම් අවස්ථාවලදී වරහන් තුල විශේෂයෙන් කරදරකාරී පරිච්ඡේදවලදී මෙය මට පිහිට විය. විපස්සනා විපස්සනා පුහුණුව ලැබුවේ ඔබ වහන්සේගේ වැඩමුළු වලින් අවුරුදු 10ක පමණ කාලයක සිටය. දෙවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස මා අනුගමනය කරන මේ ක්‍රමේ අඩුපාඩු ඇතොත් නිවැරදි කර දෙනමින් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ කරගෙන යන වැඩේ නම් තීරමක් විස්තර කරන්න දැන් නම් ලියන රචනාව දිග වැඩි. ඒ නිසා පුළුවන් තරම් ඒක අර අර ගුරුවරීම හම්බෙලා අහන්න කෙටි එළියන හැටි. අපි ඉස්කෝලේ යන කාලේ සාරාංශ ලියනවා කියලා කතාවක් තිබ්බා. අන්න ඒ වගේ වචන 20ක් ලියලා පහකින් ලියන්න කියන. අන්න එහෙම කළා මේක කෙටි කරන්න යන්න. එතකොට ඔయిత වැඩි ගමන ඉක්මන. සංනිවේදන ඉක්මන් වෙනකොට ගමන ඉක්මන. එකම දේ වචන බොහෝ ගාණක් තාලා ලියන්න කියන එක කියන ප්‍රපංච කරනවා කියන. ඉතින් පුළුවන් තරම් වාග් බහුලිය අඩු කරලා කෙලියෙන් දාගෙතියෙන් සටහන් කරන්න ගියාම ක්‍රමේ නම් වැරද්දක් පේන්නේ නැහැ. නමුත් අර ලියමන දිග වැඩිකම කියනවා පියනවා ඉස්සරහට. බුදු සරණයි ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානය හුස්මට සතිය පැවැත්වීමයි දැන් හිඳගත් ගමන් හුස්ම නොදැනෙන නිසා ශරීරයේ කම්පනවලට සතිය පවත්වීමි ඉන් ටික වේලාවකින්ම ශරීරයේ කම්පනද නොදැනෙන පමණට අඩුවිය දැන් විවිධ සිතුවිලි ආවේය ඒවා දෙසද බලා සිටීමි ශරීරයේ කිසිදු පාලනයක් නොමැතිය පිළිමයක් මෙන් තේරුණි නමුත් ඇතුලේ විශාල දේවල් ගොඩක් සිදුවෙන මුත් බලා සිටීමි. යම් යම් සිතුවිලි කරා පසුපස යන විට මූල කර්මස්ථානයේ එතනයි. හුස්ම දෙක තුනක් බලන විටද එයද එසේය. ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ දේශනා කළ පරිදි මෙම අවස්ථාවට අවස්ථාව මම සමාධියක සිටීද ධානයක සිටීද මම නොදනිමි. ධාන සමාධියකදී නම් යම් කාලයක් කිසිදු දෙයක් නැති අවස්ථාවකි. එවිට ශරීරයේ යම් පිනා යාමක් ඇතිවේ. මට පෙර ඇති වූ එක මට පෙර ඇති වූ එක මෙතන එසේ නොවේ. මෙතන මොන හරි අඩුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊට වඩා අවදි වී එන අවදි වී එන දේ දිහා බලා සිටියමුත් පිළිමයක් මෙන් බලා සිටිමි. මේ මොන දෙයක්දයි ඔබ වහන්සේගෙන් කාරුණිකව මේ මොන දෙයක්දයි ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලමි. පැහැදිලි කර දෙන මෙන් වෙන්න ඕන. තෙරුවන් සරණයි. ඔය මේකේදී අර ධ්‍යාන කතා නැත්නම් සමාධි කතා නැතුව යනවා නම් සතිය වැඩිමක් පේන්න තියෙනවා. නමුත් අර දේශනාවට සම්බන්ධ කරන්න ඕන කොන්සා වෙන්න ඇති. මේක අර්පණා සමාධියක්ද නැත්නම් සමතයක්ද කියන එක දැනගන්න හදනවා. ඒක මං වගේ කෙනෙක් කියන්නේ ඒක ගැන එච්චර කලබල වෙන්න එපා. සතිය තියෙනවා නම් අවදි භාවයේ තියෙනවා නම් ඒක ප්‍රමාණවත් කරන ඉදිරියට අනේකයි තියෙන්නේ. ඒ සමාධියත් එක්ක හෝ අර්පණාවත් එක්ක ගලපන්න ගියාට වැරද්දක් නැහැ. නමුත් ඒක නොකරුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සතියේ තියෙන තීව්‍ර භාවයේ බලමින් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසයයි. මීට දෙන දින දෙකකට පෙර ඔබ වහන්සේගේ අවවාදය ඌයේ සිතවිලි පැමිණ ඒවා යන හැටි නිරීක්ෂණය කරන ලෙසයි. ඒ එසේ කිරීමට උත්සාහ කරද එය සාර්ථක බවක් නොපෙනේ. නමුත් ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස අමතර වාසි කීපයක් අත්විඳෙමි. මේ ගැන වාර්තා කිරීමට අවසරයි. අද උදෑසන පැය එකමාරේ පරියන්කය. ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවී යාමට පෙර වෙනදා පෙර වෙනදාට වඩා බොහෝ වේලා ඒ දෙස බලා සිටීමට සිටුවිය. වෙනදා හුස්ම රැලි 4ක් 5ක් යන විට හිස් අවකාශයට එළඹියත් අද විනාඩි 5ක් 10ක්වත් ඒ සඳහා ගත විය. මේ මෙය වෙනදාට වඩා විශාල කාලයක් වුවත් හුස්ම ආරම්භය හා ගෙවී යාම පිළිබඳ වෙනදාට වඩා පැහැදිලි බවක් වැටහුණි. ඉන්පසු සුපුරුදු හිස් අවකාශයට පැමිණීමේ විනාඩි කීපයක් කීපයකින් සිතුවිලි එන්නට පටන් අරගත්තත් අරන්ගත් පටන් අරගත් අතර මගේ අරමුණ ඌයේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව ඒවා පැමිණ යන හැටි නිරීක්ෂණය කිරීමයි. සිතවිලි කීපයක් ඇවිත් ගියත් ඒවා ආ හැටි හෝ ගිය හැටි නිරීක්ෂණය කරගත නොහැකි විය. වැඩිදුරේ යන්නට කලින් ඒවා ආබව දැනගතිමි. මීයක් කල්ලන්න ඉන්න බලලෙක් වගේ මන් තව දුරටත් සූදානම් වී ඊළඟ සිතවිල්ල එනතෙක් බලා සිටීමි. සිතවිලි කීපයකට පසු හිස් තැනක සිට සිතවිල්ලක් එන දෙසට වෙනදාට වඩා සියුම්ව දැකිය හැකි විය. ඊතා සියුම් හිස් තැනක හිස් තැනේ සිට ක්‍රමෙන් ගොරෝසු වී සිතවිල්ලක් ලෙස එය දිස්වෙන දිස්වෙන බව අද්දුටු වෙමි. එය වේගයෙන් පෙන්වන මෝටර් රථයක පින්තූරයත් ක්‍රමෙන් එකතු වන දූවිල්ලක් සීනුවේ හඬ අවසානයේ සිට ආරම්භය කරා යාමක් ලෙස විස්තර කළත් මෙය මාගේ අත්දැකීමට 100%ක්ම නොවේ සමාන නොවේ මෙය අහඹු අත්දැකීමක් වුවත් මාගේ බලාපොරොත්තුව ඔබ වහන්සේගේ උපදෙස් අනුව සිතවිල්ල ගෙවන දෙස බැලීමයි සිතවිල්ල ගෙවන දෙස බැලිය බැලිය යුතුයයි සිතූ පමණින් ඒ ෆ්‍රීස් වෙයි සිතවිල්ල ෆොටෝ එකක නෙගටිව් එකක්සේ තත්පර කීපයක් හෝ ක්ෂණයක් තිබී ඒ නැති වී යයි සිතවිල්ල ගෙවන හැටි බලන්නේ කෙසේදයි තව දුරටත් උපදෙස් පතමි. මෙසේ සිතුවිලි දෙස තව තවත් ලං ලංව බැලීමේදී සුපුරුදු ලෙස නිසල වැනි අවස්ථාවකට පැමිණීමි. ඔබ වහන්සේ වෙනත් යෝගියෙකුට දුන් උපදෙසක් අනුව නිින්ද වැනි අවස්ථාවට එන හැටි හොඳින් නිරීක්ෂණය කරමි. මස්පිඩු ඉතා මස්පිඩු බුරුල් වී ඉතා ඝන අන්ධකාර අවස්ථාවකට පැමිණිමි. ශරීරයේ නොදැනීයේ විනාඩි කිහිපයකින් සිතුවිලි එන්නට පටන් ගත්තත් ඒවා ඊතා සියුම් විය. යන එන හැටි නිරීක්ෂණය කළ නොහැකි විය. ආභව පමණක් දැනගත හැකි විය. ඒවා දෙස තව තවත් ලංව බලන විට සිටි නින්දෙන් තව නින්දකට වැටුණාක් මෙන් තිබූ නිසල ඝන අවකාශය තව දුරටත් නිසල නිසල ඝන විය. විනාඩි කිහිපයකින් නැවතත් කලින්ට වඩා සියුම් වී සිතුවිලි පහළ වූවත් ඒවා පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි විය. ඒ දෙස ඔහේ බලා සිටීමි. තවදුරටත් ළඟින් බලා සිටිද්දී කවදාවත් අත් නොදැක්ක තද සහ අඳුරු නින්දකට වැටුනි. සිතවිලි නැත. නින්ද වැනි වුවත් හොඳ අවදියක්, සැහැල්ලු බවක්, සතුටක් අත්විඳෙමි. පැයකමාර හමාර විය. ඊට අමාරුවෙන් තවත් විනාඩි 10කට පමණ පසු දැස් ඇරිය හැකි විය. මෙතෙක් ඔබ වහන්සේගේ උපදෙස් වලට කෘතඥ වෙමි. තව දුරටත් සුදුසු උපදේශයක් පතමි. විශේෂයෙන්ම සිතුවිල්ල ගෙවන සැටි බැලීම සඳහා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකදී වැඩෙන්නේ ඇත්තට අවදි භාවය, එළඹ සිටි ගතිය, එහෙම නැත්නම් සූදානම් ශරීරය. ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. අවදි වෙනවා කියලා කියන්නේ ඔකට හිතවිල්ල බැලුවත් එකයි, හද්ද බැලුවත් එකයි, මොනවා බැලුවත් එකයි. ඒ බලන්න ලැහැස්තිලා ඉන්නකොට ඔක්කොම අවදි වීමක් සිද්ධ වෙනවා. නමුත් විස්තරයේ ලියලා තියෙන තාලයට අහගෙන ඉන්න කම්මැලි හිතෙනවා. ඒ නිසා ඒක ඒ උනන්දු වෙන විදිහට කෙටි කරලා ලියන්න ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ඇදිලා යන ගතිය වැඩි. රචනය දීර්ඝ වැඩි. ඒ නිසා කෙටියෙන් වාර්තා කරන්න අවදිභාවය තව තව වැඩි කරගන්න. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. තුන්වන දින සිට මේ දක්වා පැවති සියලුම උදෑසන පරයන්ක භාවනා වාරවලදී සිත අරමුණු රහිත අවස්ථාවටපත් වී විනාඩි 20ක් 30ක් පවතී. මුල් දිනවලදී ආනාපානයේ ගෙවී යාමෙන් පසු මේ தത്വයට පැමිණියත් දැන් දැන් ඉඳගත් විගසම වාගේ සිත අරමුණු රහිත ඒකාග්‍ර තත්වයකටපත් වේ. විනාඩි 20ක් 30ක් පමණ පසු මෙම తත්වේ නැති වී ගියත් නැවතත් සිත මෙම ඒකාග්‍ර తත්වයට රිංගා ගනී. සමහර පරයන්කවලදී හිත අරමුණු රහිතව පවතින විට අරමුණු රහිත භාවය තුලම පවතින තවත් හිස් තැනකටත් එතනින් පසු තවත් හිස් තැනකටත් රිංගා ගනී. මේ හැම අවස්ථාවකදීම ඒකාග්‍රතාවය පියවරෙන් පියවර තීව්‍රවන ආකාරයක් දැනේ. ශබ්ද ඇහුණත් ගැටීමක් නොමැත. සිරුර ඉදිරියට නැමී යයි. සතියට බාධාවකින් තොරව උවමනානම් සිරුර කෙලින් කරගත හැකිය. මේ විට ඉහතින් විස්තර කර ඒකාග්‍රතාවයේ නැති වී ගියත් ටික වේලාවකින් නැවත සිත පෙර පරිදිම අරමුණු රහිත තත්වයටපත් වේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. මේක ඉතින් තියෙන්නේ දැන් ඉදිරියට දියුණු වෙන එක විතරයි. නමුත් අර වගේ කයේ එකලස් භාවය සෑහෙන දුරට භාවනාවේ alignment හදලා දෙනවා. එකලස හදලා දෙනවා. නිසා පුළුවන් තරම් ලද්ද ලද්ද වෙලාවේ පත්‍යයට සමාධියට බාධා නොවන විදිහට කයේ එකලස හදාගන්න. එතකොට ඍජු පාරක වැටෙනවා. ඒ නිසා ඒ දෙක අතර නැත්තම් සමාධිය සහ වීර්යය අතර සමතුලිත භාවයේ මේට වෙටි සැලකිල්ලෙන් ඔහොමම වෙන්න දෙන්න. අතිපූජ්‍ය ගරු කටයුතු ස්වාමීන් වහන්ස පරයන්කේ මම ප්‍රථමව සමමිත් ටිකව ඉඳගන්තිමි. එම ඉරියව්වේ ඉඳන් ශරීරයේ ස්පර්ශ ස්ථාන කරා මගේ සිතගෙන ගියේය. ඉන් ස්වල්ප වේලාවකට පසු ආයාසයෙන් හුස්ම ඉහළ පහළ හෙලීමි. අනතුරුව එය නවත්වා ඉබේ වැටෙන හුස්ම තුන හුස්ම දෙස අවධානය යොමු කරමි. මාගේ මූල කර්මස්ථානයේ ලෙස මම හඳුනාගෙන ඇත්තේ Papua පෙදෙසේ පිම්බීම හැකිලීමයි. මෙසේ ඒ ඒ දෙස අවධානය යොමු කරගෙන සිටින විට ශරීරයේ ඉහළ කොටස පපුවේ රිද්මේට ඉදිරියට හා පසුපසට චලනය වීමට පටන් ගත්තේය. මෙය මම දවස් දෙකක සිට නිරීක්ෂණය කළ අත්දැකීමකි. මේ අතර මාගේ අවධානය හුස්ම කෙරෙහි යොමු කළ විට එය ඊටා දුර්වල ලෙස දැනුනි. මම නැවතත් මගේ අරමුණ පපුවේ ඉහළ පහළ යාම සඳහා යොමු කළෙමි. උඩුකය චලනය වන වේගය සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ වේගයට වඩා වැඩි බවක් මට හැඟේ. මේ මාගේ හෘද ස්පන්දනයේදයි මට හැඟෙන්නේ එහි වේගය නිසාය. මම කිහිම කිහිප අවස්ථාවකම මාගේ නෙත් පිවර කොට බැලූ විට එම උඩුකයේ රිද්මය එලෙසම පවතින බවද පෙනුනි. දිග හුස්මක් ගන්නා අවස්ථාවලදීද මේ රිද්මේ එකලෙසට තිබෙන තිබෙන බවක් මට දැනේ. මේ ආකාරයට පරයන්කේ කාලය තුල ගත කළ වාර ගණන 4-5ක් පමණ වේ. මෙම මම ඊතා පියවි සිහියෙන් සිටින අතර ශබ්ද සුවඳ සියලු දේ ඊතා හොඳින් දැනේ. තවද නිදිමත ගතියක් එන්නේ නැත. වේදනා නැත. තවත් අවස්ථාවක මම ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි පමණක් සිත යොමු කිරීමට උත්සාහ කළ විට මම ශරීරයේ රිද්මය ආනායාසයෙන්ම එන බව මට දැනේ. ඔබ වහන්සේගෙන් උදෙක්ම ඉල්ලා සිටින්නේ මේ ගැන පැහැදිලි කිරීමක් සහ මගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා සුදුසු සුදුසු උපදෙසක් ලබා දෙන ලෙසටයි ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ සරණයි. අර ඉස්සෙල්ලම තක්කරුවා වගේ මේ දෙකම භාවනාවෙන් හටගත්ත දේවල් එකක් එකිනෙක පරය යනවා. සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙච්චාම කය නෙමෙන්න පටන් ගන්නවා. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වෙච්චාම අරමුණ එක පපුවේ චලනේ නැත්තම් හුස්මට හිත යනවා. ඉතින් මේ දෙක සමබර කරන්න තියෙන්නේ මේ යන ගමම්ම තමයි. පහනේ පදින ගමන්ම තමයි සම්බර කරන්න ඕනේ. තත්ත ජාතානං ධම්මාන අනතිවත්තනට්ඨේන සම්පහන්තනා කියලා මේ තේරුම් අරගන්න මේ වෙලාවේ දැන් කයේ පැත්තට අවධානය අඩුයි. අරමුණ පැත්තට වැඩි. මේ වෙලාවේ අරමුණ පැත්තට වැඩි, කයට අඩුයි. අන්නේ දෙක සම්බර කිරීමෙන් එකලසක් තියෙනවා. හරියට කඹේ කැවිදින කෙනාට දිග පොල්ලක් අතේ තියාන ඒක මාර්ගයෙන් සම්බර භාවය ගන්නවා වගේ. ඉතින් ඒක ඉස්සලා කීපෙක් කනාට කීපෙකම තමයි මේකෙත් කියන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ ආනාපාන සතිය ගෙවි ගොස් මම දැන් මෙතන කියන තැන ඉන්නා විට මොකුත් නැති තැනක හිත තියාගෙන සිටිමි. සමහර විට ඉඳගෙන ඉන්නා බව යන්තමින් දැනේ. ඒ දැනීම හිතට කරදරයක් නොමැත. භාවනා කරන විට මොකුත් නැති තැන දිගටම හිත තියාගෙන සිටිය යුතුයද? එසේත් නැතිනම් ඒ දැනීම් දිහාත් බලාගෙන සිටිය යුතුයද පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි ස්වාමීන් වහන්සේට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. සැක තියෙනවා නම් මෙනෙහි කරන්න අරමුණට දාන්න. සැක නැත්තම් ඔය ඕනේ තට්ටු මාරුවක් යනකොට අනුන්ගේ එකක් වගේ බලන්න එකයි තියෙන්නේ. ඒක අපි කීපතාවක් මතක් කරා මුල් දවස් ටිකේ. මේ දෙක පිළිබඳ සැක තියෙනවා නම් මෙනෙහි කරලා මූල කර්මත්තාන දාන්න. සැක නැහැනේ ඔය කොයි එක තට්ටු මාරු වුණත් මගේ නෙවෙයි කියලා ඒකට ස්වභාවයෙන් වෙන්න දීලා බලන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස පර්යංකය පිම්බීල පිම්බීම හැකිලිම මූලික කමටහනයි පර්යංකයේ ඉඳගත් ගමන්ම පිම්බීම හැකිලීමට හිතයයි සුළු වේලාවකින් පිම්බීම හැකිලීම තුනීවන අතර පපු ප්‍රදේශයෙන් පටන් ගන්නා කම්පන චංචල මුළු ශරීරයේ පුරාම දැනීමට පටන් ගනී අතරින් පතර තුනී වූ පිම්බීම හැකිලීමද දැනේ අවශ්‍ය නම් පිම්බීම හැකිලීමට නැත්නම් කම්පන චංචල වලටද අවධානය පවත්වා ගත හැකිය. ඉන්පසු ඒ වාද සියුම්ව පසුබිමේ පවතින අතර ශාන්ත ස්වභාවයක සිටපත් වේ. මෙය අතරතු මෙය අතරතුර ශබ්ද වේදනා සිටිවිලිද ඇතිවේ. සමහර අවස්ථාවල ශබ්ද වේදනා සිටිවිලිද නැතිතත් ස්වභාවයකට සිටපත් වේ. පෙරමෙන් මේ අවස්ථාවේදී දැනුණ නිදිමත ගතිය දැන් නැත. මේ ශාන්ත ස්වභාවයේ විවිධ මට්ටම් ඇති බවද ඒවා එකින් එක මාරුවන බවද දැනේ. විනාඩි 45ක් පමණ පසු තදබල වේදනාවක් නැතිවමද ඉරියව් මාරු කිරීමේ අවශ්‍යතාවයක් මතුවේ. තවත් ටික තවත් ටිකක් ඒ ඉරියව්වේම හිඳ සතියෙන් ඉරියව්ව මාරු කරමි. ඉරියව්ව මාරු කරද මේ ශාන්ත තත්වයේ විශාල වෙනසක් සිදු නොවේ. මුළු පරයන්කේම පාහේ සතියෙන් ගත කළ හැකිය. සක්මනේද එදිනදා කටයුතු වලද සතිමත් බව දියුණු වී ඇත. ප්‍රශ්නය සතිය ඇති බව දැන ගැනීම සති ඉන්ද්‍රියක් ලෙසද සතිය නැති බව දැන ගැනීම සති බලයක් ලෙසද සතිය ඇති විට සහ නැති විට යන අවස්ථා දෙකටම සමහිත ඇතිවීම බොජ්ජංග සතිය ලෙසද හඳුනාගෙන සිටිමි සිටිමි බොජ්ජංග සතිය සම්මා සතියක් බවට පත්වන ආකාරය පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ බුද්ධංග සතියෙන් පැවැත්මම තමයි. බුද්ධංග සතියම මේරීමම තමයි සම්මා සතිය බවටපත් වෙන්නේ. ඒ නිසා ඒ සතිය පරියන්කේ මෙහෙමයි සක්මණේ මෙහෙමයි නැතුව දවස පුරාම එක දිගට පවත්ත ගන්න උත්සාහ කරන ජීවන රටාවක් හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊළඟට ධර්මදේශනාව පිළිබඳ ප්‍රශ්න ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය කාලයක් මුළුල්ලේ වැඩුවෙමි. නමුත් කලාතුරකින් සමාධියට පැමුණුනත් එය පවත්වා ගැනීමට නොහැකි විය. ඊටා මෑතකදී සවිතක්ක සවිතක්ක සවිචාර වශයෙන් බුදුගුණ දහම්ගුණ සංගුණත් තවත් වටිනා බුදුවදනුත් මෙනෙහි කරමින් සිටින විට සිත ඉක්මනින් සමතේකට පත් කරගත හැකිය. එහෙත් මෙය මීට පෙර අසා නොමැති බැවින් එය ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට සිත්විය. මේවර ධර්මදේශනාවල එක් රැයක ඔබ වහන්සේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං කිව්ව නමුත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් නොකළ බැවින් එය තවදුරටත් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චිර ජීවනයේ පතමි. ඊයරේ ආපු බණම නැවසරයක් අහන්න ඕනේ. යන ට්‍රෙන්ඩ් එකට ඕන වුණොත් සමහර වෙලාවට ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකකවත් අපිට කෙලවරකට කවදාකවත් යන්න බෑ. මොන මාතෘකාව ගත්තත් යන්න යන්න යන්න යන්න පුදුමාකාර විස්තරයක් තියෙනවා. ඒ නිසා ඒ දිගේ තමයි භාවනා කරලා තමනුත් ප්‍රත්‍යක්ෂ ලං කර ගන්න ඕනේ. එහෙම නැත්නම් යම් තැනකදී ඒක හිත උනන්දු වෙන දේශනාවක් පොතක් කියවීමක් සාකච්ඡා වුණා. ඒකටම නැවතන හිත දාලා තමනුත් මේකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ මට්ටම කිය කිය ඉඳලා හරියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස නීවරණ ධර්මයන්ගෙන් එකක් වූ විචිකිච්ඡාව සහ දස සංයෝජන ධර්ම වලින් එකක් වූ විචිකිච්ඡාව එකිනෙකට වෙනස්ද ඊයේ ධර්මදේශනාවේ උපහැරණ සැලකිල්ලට ගනිමින් මේ ධර්මතා දෙක අතර වෙනසක් ඇතයි හැඟේ නීවරණයක් වූ විචිකිච්ඡාව ඕනෑම දෙයක් කෙරෙහි වූ සැකසහිත සිතුවිලි ලෙසත් සංයෝජන ධර්මයක් වූ විචිකිච්ඡාව බුදුන් කෙරෙහි පවතින සැකය ලෙසත් සැකය ලෙසත්ය මේ අනුව උදාහරණයක් ලෙස සක්මනේදී මතු වූ gedara inverted commas වල gedaraye කරදරයක් තොරව දිනය ගත කළාද යන සිතවිල්ල විචිකිච්ඡාවක්ද මා කෙරෙහි අනුකම්පාවෙන් මෙය පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. නෑ ගෙදර ඒක ඉතින් අර හිත කැඩීමක් නමුත් ඒක මේ විචිකිච්ඡාවකට ඇටෙන්නේ නෑ. විචිකිච්ඡා කියන්නේ සැකයක් තියෙන එක. තමන් මේ කරන යන සක්මන ඒක සැක වුණොත් තමයි ඊට වෙඩි වෙන එකට හිත යන්නේ. මේක නිසකව කරනවා නම් හිත පිට යන්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡාවනේ කොයි චෛතික ධර්මයේ ගත්තත් ඔබට ස්ථිර රාමුවක් නැහැ. ඒක වෙලාවෙ වෙලාවට වෙනස් වෙනවා. ඒ නිසා ඔය අධ්‍යාපන ආයතන වල කරන්නේ එකට එක අර්ථකථනයක් දෙනවා. ඒ වෙලාවේ ඉඳලා වැරදි. මොනම දෙයක්වත් එහෙම හිටින්නේ නැහැ. හැම දෙයක්ම වගේ විපරිණාමයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මොකක්වත් බය වෙන දෙයක් නැහැ. මොකද ඒක තාටිකයක වෙනස් වෙලා යනවා. සබන්න විචිකිච්ඡා නැති කරන්න ගන්න තියෙන්නේ වර්තමානයේ හිත පවත්වා ගන්න තියෙන හැකියාව බලන්න. වර්තමාන හිත තියනවා කියලා කියන්නේ වර්තමාන භව මොහොත පිළිබඳ බුදු ඇදහිල්ලක් පුදුම ඇදහිල්ලක් නෙවෙයි බුදු ඇදහිල්ලක් ආපු දාසේ ඔය විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දිනවල දේශනාවලට අනුව සමත භාවනාව පුරුදු කරන යෝගියෙක් විපස්සනාවට හැරෙන මන්සන්දිය වෙන්නේ දෙවන ධානයයි. වරහන් තුල තියෙනවා ඔබ වහන්සේගේ ලොකු ස්වාමින් වහන්සේ කියූ පරිදි බුරුමේ පඬිතු ස්වාමීන් වහන්සේට අනුව හතරවන ධානයටපත් වූ පසුයි. මේ ධානවලට නොගොස් විපස්සනාව පුරුදු කරන්න පටන් ගන්න බැරිද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය තමයි කිව්වේ පටන් ගන්නකොට පළවෙනි ධානයේ අර්පණාවේ ඉඳලා සෞපචාර අට සමාපatti කියන 17 පොලක් තියෙනවා. ඕන තැනකින් එක්සිට් එක ගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ධර්ම දේශනාවට අදාළ ගැටලු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර පතමි. පළවෙනි එක හතරවන දිනේ අවසානයේ දෙවන ධානයේ විස්තර කිරීමේදී එහි අභියෝග තුනක් ඇති බව ප්‍රකාශ කරන ලදී. ප්‍රථම අභියෝගය ප්‍රීතිය ඇලීම වැනි උපක්ලේශ ප්‍රීතියට ඇලීම වැනි උපක්ලේශ 10කට ඇලී රූප ලෝකයේ බදා ගැනීම බව ප්‍රකාශ කළත් අනෙක් අභියෝග දෙක ගැන සඳහනක් කෙරුණේ නැත. එකී අනෙකුත් අභියෝග අපට අනුකම්පාවෙන් දේශනා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙක. පස්වන දින ධර්ම දේශනාවේදී සඳහන් කෙරුණේ හතරවන ධානය භවයෙන් ගැලවීමට අවශ්‍ය වන සුවිශේෂ ආර්ය මන්සන්දියක් වන බවයි. නමුත් මේ පිළිබඳව ආකාර කීපයකින් ක්‍රියා කළ යුතු බවත් එහි පළමුවැන්න ශ්‍රද්ධාව නැවත නැවත කිරීම බවත් දෙවැන්න සකස් කොට කිරීම වරහන් තුල සක්කච්ඡකාරීව බවත් දේශනා කරන ලදී. නමුත් අනිත් කාරණා ගැන සඳහන් නොවිය. අපට අනුකම්පාවෙන් එකී කාරණාද දේශනා කරනවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 3. මා මෙතෙක් සිතා සිටියේ භාවනාවේ අත්දැකීම් ශ්‍රුතමය ඥානයට ආදේශ නොකළ යුතු බවයි. ධර්මදේශනාව අනුව හතරවන ධානය දක්වා උපචාර වශයෙන් ළඟා වී ඇති බව පැහැදිලිය. එයට අනුග්‍රහ කිරීම පිළිබඳව ගැටලු ඇති නමුත් මෙකී දියුණුව පිළිබඳව කිසිම දිනක කල්පනා කොට නැත. අද පටන් මෙසේ භාවනා අත්දැකීම් ශ්‍රුතමය ඥානයට ආදේශ කර ගැනීමට උත්සාහ කරමි. එය මානය වැඩි කිරීමට හේතුවක් නොවනු ඇතැයි විශ්වාස කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය තමන් කරපු භාවනාව සුතමේට සම්බන්ධ වුණොත් තව කෙනෙකුට කියලා දෙන්න ලේසි. sannivedana කරන්න ලේසි. නැතුණා කියලා ආනිසංස වල අඩුවක් නැහැ. ඒ නිසා සුතමේ ඥානේ තියෙන කෙනා බාහිර සාසනෙට ලොකු වටින කෙනෙක් වෙනවා. මොකද හරියට කියලා දෙන්න පුළුවන්. ඉතින් 100 100ක් නෙවෙයි. ඊට ඉස්සරහා තියෙන ප්‍රශ්න වලදී හතරවෙනි ධ්‍යානයේ ආර්යමන් සම්දියක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒකෙදී සද්ධාය කිරියාවේ සක්කච්ඡ කිරියාවේ සාතච්ඡ කිරියාවේ කියනකේ සාතච්ඡ කිරියාව විස්තර කරන තමයි ගියේ. ඒක ඇල්ල ඇහිලා නැහැ. ඇහිලා තියෙන්නේ අනිත් දෙක විතරයි. ඒ නිසා මොන දෙකක් තියෙනවා හරි තුනක් තියෙනවා හරි ඉලක්කමක් කිව්වොත් විනාසයි. බැරි වෙලා හරි කිව්වොත් 13ක් තියෙනවා කියලා 14 වෙනි එක මොකද්ද කියලා. නැත්නම් 12ක් යවන සාන්ති ඊගාවෙක් කියන්නේ කියලා. ඒ නිසා මම පුළුවන් තරම් බලනවා ඒක මග අරලා යන්න. ඉතින් බෑ ඉතින් මේ දවස් 10 වැඩ පිළිවෙලක් කරනකොට සමහර සමහර කරුණු විදිහට කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳක් වෙලා තියෙන්නේ රෙකෝඩ් වෙනවනේ. යනකොට දෙනවා ඒක ආපෞතටක් ගිහිල්ලා බලන්න. එතකොට පළවෙනි දෙවෙනි ධානයේදීත් ප්‍රීති ආදී උපක්ලේශ පිළිබඳව තියෙන ආදීනවේ දැනගන්න ඕනේ. ඒක අල්ලගත්තේ නැත්නම් ආයසරයක් විතක්ක ਵਿਚාර මතුවෙනවා. නැත්නම් පළවෙනි ධ්‍යානයේ තියෙන ඕලාරිකවට මතුවෙනවා. එහෙම නැත්නම් ඊ ගාවට තියෙන මේ සමාධි සුඛයේ ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒව දැනගත්තට පස්සේ තමයි දන්නේ දැන් මේක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඊගාවෙකට යන්න පුළුවන් යන්න ඕනේ. එනිසා යෑම සඳහා මේ මට්ටම් දැක දැනගෙන යනවා මිසක් අදිෂ්ඨාන කර කර යන්නේ නැහැ. ඒවා ඉතින් ඇත්තටම ගුරුකුලවාද එක එක ගුරු પરම්පරාවල් වල එහෙම එහෙම ක්‍රමවේද හදලා දීලා තියෙනවා ශිෂ්‍යයාට අතිධාවණයට යන්නේ නැතුව නැත්තම් අධික තක්සීරෝට යන්නේ නැතුව පුළුවන් තරම් ඒක සිද්ධි කරගනිමින් යන්න. ඒ නිසා ඒ කියලා තියෙන බණ නැවත අහන්න අහමින් අහමින් කරගෙන යන්න අර කිව්වා වගේ බණ අහනකොට ඇතිවෙච්ච සතුට ගන්නවා මිසක් අහ පැටලිච්ච දේවල් ගන්න පටන් අරගත්තොත් දිගටම බණ අහන්න අහන්න පටලැවෙනවා. නිසා ඒක ගන්න තියෙන හොඳ පැත්ත ගන්න. ධෛර්ය වෙලා ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවසනද? එහෙනම් ආදීනෝ බලනවා කියන එක ටිකක් විස්තර කරලා දෙන්නවා. දැන් පහුපහු වෙනකොට ඕන දෙයක් කොහො කොහො වෙනවයි කියලා කියන්නේ. බත් වේලක් කන්න ගියාම පළවෙනි බඩගින්නේ මිනිහට පළවෙනි බත් පිට හරිම රසයි. දීපු කෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒක දෙවෙනි පිට එච්චර ලොකු වෙනසක් නැහැ. අන්තිමට අන්තිමට බත් කාලා ඇති කියලා පිඟාන තියෙනකොට ඊගා පිට කන්න බෑ. ඒකේ පායලා. අනිත් වගේ පළවෙනි පිටට තියෙන සාදර බවත් වත්තිකාන තියෙන වෙලාවේදී අයින් කරන වෙලාවේදී තියෙන පිටත් අවකාපම් කිව්වොත් බෑ කියන ගතියත්. ඒක එන්නේ එන්නේ ඕනම දෙයක් පහු වෙනකොටයි පාවෙනවා. ඒකට කියනවා ආදීනව දකින්නයි කියලා. පළවෙනි එකේ තියෙන රස දකින්නට කියනවා ආනිසංස දකින්න කියලා. අනේ මේ මනුස්සයා ලේ නෑකුත් නෙවෙයි දන්නේ නැතෝ කොහොම හරි පඩින් වලට හරි ඉස්සරහට බත් මිහනක් ගෙනත් දුන්නා කියලා හරි සතුටක් ඇති වෙනවා. එතකොට ආදීනව ආනිසන්ත වැටෙනවා. නමුත් අන්තිමට ඒකත් එපා. අපායනට ආදීනව වැටෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය වගේම දේක ආස්වාද ආදීනව ආනිසංස. දැක්කේ නැත්නම් ඒ අරමුණ හරියට දැකලා නැහැ කියලා කියනවා. ඒ නිසා මුලමැදක බලනවා කියන්නේ ඕක තමයි. කොයි දේ වුණත් මුලදී එනකොට කොමරි පපා මුකුළු පපා ආවට යන්නකොට නැද්දකින් ඔපතන් තමයි. පිසිදුන අතිගරු ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න කියන්න තියෙන්නේ මේ පිසු ගලින්නේ. එකයි අවසාන ප්‍රශ්නය හම්දුරුනේ. මම අද වෙලාව හරි. මගේ ප්‍රශ්නය මේ දිනවල ධර්මදේශනා වල ධර්ම කරුණු සතිය වැඩිීමේ ක්‍රියාවලියට ගලපා ගැනීම හා निराවුල්ව කර ගැනීම සම්බන්ධවයි. ඔබ වහන්සේ සඳහන් කළ ධර්ම ඔබ වහන්සේ සඳහන් කළ ධාන මට්ටම් සහ විපස්සනා ඥාන ආනාපාන සති සූත්‍රයේ පියවර 16 තුල කුමන නම් පියවරවලට සම්බන්ධ කර ගලපා ගත යුතුදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඒ මාගේ ආනාපාන සතිය වඩා ගැනීමට බෙහෙවින් උපකාර වනු ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔය කිරෝ තව සංකීර්ණ වෙනවා මේක. ඒ නිසා මේ උපමාන දෙකක් දිගේ අනේක ලේසි. අමත ධානය සහ විපස්සනා ඥානත් එක්ක ඉතින් ඕක එක එක පැති වලට සම්බන්ධකම් බලන්න පුළුවන්. නමුත් ඒක බලන්න ගියාම මේ 100කට එකවරේ බණ කියන්න බෑ. ඒ වගේ මේ ගැළපෙන ගතින සංක්‍රතාවය වැඩි වෙනවා, සංකීර්ණතාව වැඩි වෙනවා. ඉතින් ඒ වගේව තමන් පුද්ගලිකව රිසර්ච් කර කර කර බලන්න ඕන. එතකොට පුළුවන් ඒක විශේෂණය කරන්න. එහෙම නැත්නම් මේ 10කට 15කට 20කට 30කට බණ කියනකොට ඔය ලේසි වැඩක් නෙමෙයි උපමාන 3 4ක් එක බණ කියනවා කියන එක. ඒත් මේ යන ක්‍රමයේ ලේසි නිසා ලේසි. එක පැයකින් කියන්න යනවා නම් කොහොමඩක්වත් කරන්න බෑ. මේකට දවසින් දවස දවසින් දවස එක එක යන නිසා ගුණයක් ඇති කර ගන්න පුළුවන්. ඒකට තව තව ගෑලි වැඩි කෙරුවොත් වෙන්නේ සංකර භාවය වැඩි වෙනවා. මේ අනේකත් හොඳයි. ඒ නිසා අවශ්‍ය නම් Taman භාවනා කරලා ආනාපාන සතියට දාලා බලන්න ඔය කියන දේවල් එක්ක ගැළපෙන ස්වරූපය ඒක Tamanගේ අභිරුචි අනුව කරන Tamanගේ ප්‍රොජෙක්ට් එකක් වෙනවා. 100ට මේක කරලා දෙනවා කියන එක ලේසි නෑ. ප්‍රශ්න අවසන්යි සර්. අද තියෙනවනම් තව මොනවාරි ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. මොකද තව විනාඩි 5ක් 10ක් විතර අතිරේකෙන් ඒ කියන්නේ ඇත්තටම නම් වෙලා ඉවරයි. නමුත් අපිට කවදාවත් ඒක ඉල්ලීම දෙන්න බැරි වෙච්ච නිසා. කාට හරි තියනවාද පොඩි උන් දෙන්න? උන් කතා කරන්නේ නැහැ. පොඩි කට්ටිය කතා කරන්නේ නැද්ද? ඒකට ලියලා දාලත් නැහැ නේ. ඊට දාලා තිබුණාද? මට අල්ලා ගන්න බැරි වුණා. ප්‍රශ්න නැති හොඳයි. ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අර තීරණ නම් අත උසන්නේ එහෙම නැත්නම් අපි සතිವಾರේ સમાપ્ત කරන්න හදාගන්න. ඔය මයික් එක තියෙනවා නේද? අවසරයි ස්වාමීන් වහන්ස මම මේ මට ටිකක් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඒක මම ටිකක් දිගට ලිව්වා මම මේ පොඩ්ඩක් ඒක කියවන්නම් ස්වාමීන් වහන්සේ පිටු කීයක් තියෙනවද එකමාරයි ඈ එකමාරයි um ඒක ඇත්තටම මේ කියවන්න දෙයක්වත් නෑ මේ මට නිකන් කියන්න පුළුවන් එතනට අර පිටු ගන්න කියවන එක ඉවරයක් තියෙනවා කතා කරන්න පටන් ගත්තොත් ඉවරයක්ම නැහැ. ඉතින් මං කියන්නේ අර පිටුවේ කාමාරේ අන්තිම භාගය කියවමු කියලා. ඒත් හොඳ නෑ එහෙම නීති දාන්නේ හොඳ නෑ හොඳ මිනිහෙක් මේ කතා කරන්නේ කතා කරන්නේ. ඔට ඕන දෙයක් මේ සම්බන්ධයෙන් අද ප්‍රශ්න කිහිපයකම මේ සාකච්ඡා වුණා. ඒත් මේ මට වෙන පැත්තක් තිබිච්ච හින්දා මම හිතුවා ඒකත් මේ වෙලාවට එකතු කරනවා කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මා පරයන්කේ ඉඳගත් සැනින් ආශ්වාසය නැති වී ගෙවි යයි. ඉන්පසු සමහර විටක සුදු ආලෝකයේද නැතහොත් ඊතා තද අන්ධකාරයකද ඉන්පසු ගත කරයි. මෙම ස්ථානයේදී මා පූර්ණ අවදියෙන් සිටින අතර ස්ථාවර වූ උපේක්ෂාවක පසුවේ. වරින් වර සිතුවිලි පැමිණෙන අතර මේ සිතුවිලි වලටද පිටක ආශ්වාසයටද පිටක එරියව්වටද අවධානය මාරුවේ. පිටක මේ හැම ආරම්භණකටම සමාවධානය පැව එදිනෙදා කටයුතු වලදී වරින් වර යම් ස්පර්ශයකට සතිය පිහිටයි. උදාහරණයක් වශයෙන් රිය පැදවීමේදී අනෙක් සියලු අරමුණු අතර සුක්කානම අල්ලාගෙන සිටීමේ ස්පර්ශයටද සමතනක් ලැබේ. එසේම පෑනකින් යමක් ලියද්දී එළියන දේ පිළිබඳව ඇඟිලි තුඩු වලින් පෑනේ ස්පර්ශය කෙරෙහිද අවධානය යොමු වේ. වසර කීපයක් තුළ බුහන්සේගේ දේශනා හා වැඩමුළු පරිශීලනය කිරීමෙන් මාහට වැටහුණේ ඊට සඳහන් ස්පර්ශයකට අවධානය යොමු වී ඇති විට මා වර්තමානයේ ගත කරන අතර ඒ විපස්සනාව යනුයි. මෙය නිවැරදිද? මේ අනුව තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවද ක්‍රමවේදයේ ඇති විශ්වාසය හා විචක්ෂණය මාහට විචක්ෂණයෙන් මාහට වැඩෙහි තිබුණේ සසරින් එතර වීම ටොයිස් වැඩක් කියාය. සක්මනේ හා පරයන්කේද ෂණමාත්‍ර වශයෙන් ඇතිවන සමාධිය උපයෝගී කරගනිමින් ඉහත සඳහන් ක්‍රමවේදයේ දෛනිකව හැසිරීම ප්‍රතිඵලදායක බව මාගේ වැටහීමයි. නමුත් මෙම වැඩමුළුවේදී අපගේ අවධානය ධාන හරහා ගමන් කොට විපස්සනාවට හැරවීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 2010 ඔබ වහන්සේගේ දේශනාවලියක් තිබුණා රත විනිහිත සූත්‍රය ඒ ඒකත් මේතම සමානව ගමන් කරයි. මේන් මා මද ව්‍යාකූල තත්වයකට පත්වී ඇති බව වැටහි. මා සමහර විටක ධානයකට යනවා විය හැක. එහෙත් ඒවා වශී කරගත යුතුයයි විපස්සනාවේදී අවශ්‍යයි මා දැන නොසිටියෙමි. මා කුමන ධානයකට යන්නේද මොන විපස්සනා ඥානයේ ද යන්න දැන ගැනීමට මාට කිසිදු අවශ්‍යතාවයක් නැත. ශ්‍රද්ධාවෙන් ක්‍රමවේදයේ හැසිරීම පමණක් ගමනට අවශ්‍ය බව තිබුණු වැටහීමයි. මේ පහදා දෙන්නේ නම් ඉතා කාරුණික වේ. මේකේ මම හිතන්නේ මම දෙන්න හදපු අදහසක් නෙවෙයි. කීප දෙනෙක්ගේ ලියමන සඳහන් වෙලා තිබුණා විපස්සනා කරනකොට ධ්‍යාන වශී කරගන්න ඕනේ කියලා. විපස්සනා තියෙන ලාභේ තමයි වශී කරන්න ඕනේ නැහැ. කෘත්‍ය සම්පාදනය වෙනම නම් වැඩි කරගෙන යන එකයි තියෙන්නේ. අනිත් එක තමයි ඒක පිළිබඳව හොඳට මේ අසවල් ධානය මේ අසවල් විපස්සනා ඥානය කියලා දන්නවනම් ඒක තව කෙනෙකුට විස්තර කර දීමේ ලාභය තියෙනවා. නොදැනගත්තට ගමනට බාධාවක් නැහැ. ඒක නිසා බාහිර සාසනය අභ්‍යන්තර සාසනය කියන දෙක අනුව බලනකොට තමන් යම් මට්ටමකට මේක තේරුම් බේරුම් කරගත්තට පස්සේ එක එක ක්‍රම වලට මේක දැනගන්න මේක ධ්‍යාන ක්‍රමයට කොහොමද යන්නේ විපස්සනා ඥාන වලට කොහොමද යන්නේ සත්ත්ව විසුද්ධිය වලට කොහොමද යන්නේ පටිච්චසමුප්පාදයට කොහොමද යන්නේ කියලා එක එක එක එක පැති වලට විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක යම් මට්ටමකට භාවනා ආවට පස්සේ ඒ ලැබිච්ච දැනුම පන්නරේ ලැබීමක්. ඒ පන්නරේ ලැබීම වටින්නේ කාටද කියලා දෙන්න. නමුත් Tamanට ඒක එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා ඒක sannivedanayට බලපාන ප්‍රශ්නයක් තියෙනවා. නිවැරදි කළ යුත්තේ දේ තමයි විපස්සනා කරනකොට මේ ධානවල තියෙන ආනිසංස ලැබමින් යනවා වශී කරමින් ඉන්නේ නැහැ. වශී කරමින් ඉන්නේ නැතිකම විපස්සනා විදි තියෙන ලාභයක්. ඒ නිසා යා ඒ දැනගත්තේ නැතුව ප්‍රශ්නයක් නැහැ. වැඩි වෙනවා නම් බලලා මැට්ටෙන් හරි ගවන්නේ මීයෝ අල්ලනවා නම් එච්චරයි. සමතේදී එහෙම නැහැ හරියට ඒක විස්තර කරන ඒත් උඟ මම දැකලා තියෙනවා සමතේ කරන අය ඒ වගේ චාරයක් නැතුව වැඩ කරන්නේ. ඉතින් ඒකට ගුරුවරයා කරන්න හදන්නේ පුළුවන් තරම් ඒක ලස්සනට කපලා කොටලා විස්තර කරලා දෙන්න හදනවා සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. අනවශ්‍යයි. ඕන්නේ ඒකත් ඊට ඒක කන්ෆියුෂන් එකක්. නමුත් සමහර කෙනෙක් ඉන්නවා ඒක හොඳට විස්තර වශයෙන් දැනගෙන කියලා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සාසනය යනකොට ඔක්කොටම අනුග්‍රහ වෙන්න ඕනේ. Tamange භාවනා කරගෙන යන කෙනා ඒ අතරමැද තීරිකත් එක්ක පටලවා ගන්න නැතුව දැනගන්න එක්කන ඒක තව කෙනෙකුට කියලා දෙන එක්කන ඉතින් කොයි එක්කන කොයි පැත්තෙන් අල්ලයිද කියලාද දන්නේ නැහැ. දේශනා කරනකොට හැම කෙනාටම පුළුවන් නම් හැම කෙනාටම අනුග්‍රහ වෙන විදිහට කරන්න. ඉතින් ඒකේ දක්ෂම තියෙන්නේ ਸਰවචත්තනාන්තයට විතරයි. අනිත ඔක්කොමල තම තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තමයි ඒ ඒ දේතනා පවත්තන්නේ. මේක මහරහතන් වහන්සේලාගේ තැටි. කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනකොට ධානාංග වලට සම්බන්ධ කරලා කියන්නේ. මුගලන් ස්වාමීන් වහන්සේ කතා කරනකොට ඒ irti ප්‍රත්‍යහාරය පැත්ත ගැන කතා කරනවා. හරිපුත්තු ස්වාමීන් වහන්සේ ගා common sense කතා කරනවා ආනන්ද සාංශේ තව එකක් ඒක එකනාගේ ස්පෙෂලායිස් කරපු ඒකටගේ හොබි එක හැටියට තමයි දේශනාව යන්නේ ඉතින් ශ්‍රාවකියොත් ඒ එකනට ආකර්ෂණය වෙනවා ඒක එකනාගේ අනුසය ආසේ ධර්ම වල හැටියට මොකද කියන්නේ මගෙන් දැන් ස්වාමීන් වහන්සේ ඈ මගෙන් තමයි මොකද කියන්නේ? ඔව් මගෙන් තමයි යවි. <laughs> මම ස්වාමීන් වහන්සේ මේ ශබ්ද ගුරු ස්වාමීන් මාතර ශ්‍රීඥාන රාම ස්වාමීන් වහන්සේගේ සප්තවිසුද්ධි හා විදර්ශනා ඥාන පොතත් කියවලා තියෙනවා. විශේෂ බුරුමෙන් දැද්දී ඒ හිත ගොඩක් මේ බොහොම බොහොම අද කියන්නේ ඒකට ඉහළම නිකන් සිනිඳු තත්වයකටපත් වෙච්ච වෙලාවෙත් තමයි මේ පොත කියවේ කියවෙච්ච වෙලාවේදී ඔබ වහන්සේ දේශනා කරන විදිහට ඔය ශ්‍රුතමේ ඥානය හැමතිස්සම අත්දැකීමට ගලපා ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා මට තේරුණා. ගොඩක් පින් මේ උත්තරේට ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අන්තිම ටික තමයි වචනේ පරි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ධර්මයට ජීවය බඳු ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒක කතා කරනවා දැන් අපිට වෙලා ගිහලා තියෙන්නේ. ඉතින් අර ඉස්සර ඉතිසලා කියව ප්‍රකාශය ඇත්ත නෙමෙයි. උඟ දෙනකොට මේ Tamanට වෙච්ච දේ ගලප ගන්න බැරි නිසා ඇත්තටම මේ හැම කෙනෙක්ම Taman හිතනට වැඩිය භාවනා හොඳින් ඉන්නේ. ගලපන්න තේරෙන්නේ නැහැ. ගලපන්නේම පටලවා ගන්න. ඉතින් ඒක නිසා අව탁සීරු කරගන්නවා. මං කියන්නේ අදි탁සීරුවට කියලා මේ ඔක්කොම සෝවාන් කියන්න හෝ රහත් කරන්න නෙවෙයි මං හදන්නේ. ඒක නිසා මේක දිගට දිගට කරනකොට මොකක්වත් අලුතෙන් හම්බ වෙන්නේ එකම දේ නැවත නැවත කරනකොට මේක ප්‍රකාශ කිරීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට අනික් Tamanට නෙවෙයි ලාභය එතකොට. ළඟ ඉන්න කට්ටියට ලාභයි. ළඟ ඉන්න කට්ටියට මේක කියලා දෙන්න පුළුවන්. එයාත් ඉතින් ආවට පස්සේ තේරෙනවා මේ ඉපදෙනකොට මේ ಗುಣ ටික තේරම තිබිලා තියෙනවා. එක්කෙනෙකුටවත් අලුතෙන් මොකක්වත් ලැබිලා නැහැ. ඒ හරියට එකින් එක වෙන් කරගෙන කැඳේ ගල බීරුව වගේ ධර්ම ගෞරවයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තිය කියන එක අත්දැකීමෙන්ම තමයි ගන්න ඒකට මෙහෙම ඍජු හරියටම හරිනවා කියලා ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ ගුරුවරයා ගෝලයා දෙන්නම නිතර ඇසුරු කරමින් නිතර ඒකේ යෙදෙමින් <clears throat> කටයුතු කරනකොට වැඩි වෙන්නේ ඇත්තටම කියනවනම් sannivedana විතරයි. පුදුම sannivedanaයක් වෙනවා. ඒකට වචන ඕනේ නැහැ. මනසින් මනසට sannivedana වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි නම් මෙතන නතර කරනවා. ධර්ම සාකච්ඡාව විනාඩි 10ක් වැඩිපුර ආරම්භ තියෙනවා. මේ ප්‍රශ්න අහන්න ඉඩ දීපු නිසා. කමන්නේ ඒක මොකද මේ කියපාර වුණත් අපි මේ පැයකොත් පැයකමාර කිව්වට 1:45ක් විතර ආරම්භ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතන ඉඳලා 4 වෙනකන් ටී බ්‍රේක් එකටයි සක්මන්ට වෙලාව ගන්නවා. එතනින් අපි සාකච්ඡා නිමා කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.